ගෞරවනීය ස්වාමින් වහන්සේ අපේ මෑණිවරුනේ වගේම සද්දා බුද්ධ සම්පන්න පින්වත්නි අපේ අද දවසෙත් නැත්නම් දෙවෙනි දවසෙත් ධර්ම දේශනාව සඳහා කාලයයි ඒ නිසා සියලු දෙනාම ඒ ධර්ම දේශනාවට සූදානම් වෙලා සාදු කාලයක් පාත්තමු. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ අජ්ජේව කිච්ච මාතබ්බං කෝ ජඤ්ඤා මරණං සුවේ නහිනෝ සංගරං තේන මහා සේනේන මච්චුනා ඒවං විහාරී ආතාපින් අහෝ රත්තං මතන් දිනං නෝචේ භද්දේක තං චේ සද්පද්දේ කරත්තෝති සන්තෝ ආචික්ඛති මුනීති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ඊයේ පළවෙනි ධර්ම දේශනාවේදී කතා කරගත්ත පරිදි අපි මේ ධර්ම දේශනාවලිය සඳහා බද්දේ කරත්ත සූත්‍රය ඉස්සරහින් තියාගත්තා. ඉතින් මේ බද්දේ කරත්ත සූත්‍රය කිව්වට ඒක ඇත්තටම සරුවචන දේශනාවේ ත්‍රිපිටකයේ මජ්ක්‍ධිම නිකායේ මේක හතර පොලක සඳහන් වෙනවා. ඒ අනුව පළවෙනියෙන්ම සරුවචනanse දේශනා කරලා පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ වගේ මහා කච්චායන මහා ස්වාමීන් වහන්සේගේ අට කතාව ආදි වශයෙන් නැවත වතාවකුත් හතර වතාවක් සඳහන් වෙනවා. ඉතින් ඒකෙදී අපි ධර්ම දේශනාවේදී මතු කරගත් අර්ථය හැටියට බද්ද කියන වචනේ අපි ගත්තේ උත්තම කියන අර්ථයෙන් නැත්නම් මංගලාර්ථයෙන් ඒකරත්ත කියන පදය එක එකම රාත්‍රිය කියලා එහෙම නැත්නම් එකම ගරුකට යුත්ත වශයෙන් සඳහන් කරලා තියෙනවා නමුත් අර්ථ කතාවටත් යම් ප්‍රමාණයක ආගයක් ආඩම්බරයක් දීලා ඒක විහාරී ගතිය නැත්තම් විවේකය එහෙම නැත්තම් තනිව වාසය කිරීම කියන එක තමයි ඒක රත්ත කියලා තියෙන්නේ. ඒ කියන්නේ ඒක විහාරී ගතියේ එහෙම නැත්නම් හුදෙකලාවේ තියෙන උත්තරම ගතිය එහෙම නැත්නම් උත්තරීතර ගතිය කියලා. ඒක නිසා මේ අපේ කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේක පරිවර්තන කිරුවේ උත්තරීතර හුදකලාව කියලා. ඉතින් ඒ අර්ථයෙන් බලනකොට මේ උත්තරීතර හුදකලාව රූප ධර්ම සම්බන්ධ කරගෙනත් කෙනෙකුට අර්ථකථනයක් දෙන්න පුළුවන් හිතට නගා ගන්න පුළුවන් ඒ වගේ මේක ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් ඒ වගේම වේදනා ස්කන්ධයේ දිගේ ගත්තොත් විඳීම් ශේෂ්ත්‍රය හරහත් කෙනෙකුට ඒක අර්ථය ගන්න පුළුවන්. ඒ වගේම චින්තාමේ වශයෙන් අන්වේ වශයෙන් හිතර ගන්න පුළුවන්. ඒක ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන්. ඒගේ සංඥා සංස්කාර විඥාන වශයෙන් මේ හුදේකලාව එහෙම නැත්නම් වෙන්න වාසය කිරීම කියන එක විවේකයේ කියන පදයට මේකට සමාන්තරව යෙදෙනවා විස්තර කරන්න පුළුවන්. ඒ නිසා මේ සරුවචනාංශයේ අර්ථකතනියෙත් විශේෂයෙන්ම මහා කච්චායන ස්වාමීන් වහන්සේගේ අර්ථකතනියෙත් මේ භද්‍ර වූ උත්තරීතර වූ ඒ උදකලාව රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පස්සාකාරයට අනුරූප විස්තර කිරීම තමයි සූත්‍රයේ දේහ වෙලා තියෙන කතා ශරීර වෙලා තියෙන. ඉතින් අපි ඒ උත්සාහ කළේ ඒ බව තේරුම් අරගත්ත එහෙම නැත්නම් හුදකලාවක වටිනාකම උත්තරීතර භාවය භද්‍ර භාවය මංගල භාවය තේරුම් ගත්ත කෙනෙක් ඒ සඳහා පෙළඹුණොත් ක්‍රියාවත් කළ හැකි ක්‍රම තුනක් ਸਰවචනාසිකේ දේශනාවල සූත්‍ර පිටකයේ විශේෂයෙන්ම සඳහන් වෙනවා පරයන්ක භාවනාවක් වශයෙන් එහෙම නැත්නම් ඒ වගේම සක්මන් භාවනාවක් වශයෙන් ඒ වගේම එදිනදා වැඩවල සතිය පිහිටීමක් වශයෙන් එතකොට මේ හුද්දකලාව මේ උත්තරීතර හුද්දකලාව එහෙම නැත්නම් මේ මේ විවේකය කාය විවේක, චිත්ත විවේක, උපදී විවේක වශයෙන් විවේක මට්ටම් තුනක් සඳහන් වෙනවා. මේක ඔය ආනාපාන සති සූත්‍රයේ වශයෙන් වගේ ගන්නකොට මේ විවේකය නැත්නම් මේ උද්දකලා බව සංසිඳීම කියන වචනයත් එක්ක සමාන්තර වෙලා තියෙනවා. අපි කෙලස් එක පටලවිලා ඇවිස්සීලා ඉන්නකොට ඒක විවේකයක් නැහැ. ඇලි ගලි වාසයකට වැටෙනවා. ඒ කෙලස් වලින් ක්‍රමෙන් අයින් වීම සංසිඳ වීම සංසිඳෙන්න සිඳෙන්න එතන විවේකයක් සඳහන් වෙනවා. ඒ නිසා ඒ ආනාපාන සති සූත්‍රයේ බලාගෙන ගියොත් ඒක පස්සම්බයං කාය සංඛාරං පස්සම්බයං චිත්ත සංඛාරං වශයෙන් කයෙහි සංස්කාර ධර්මයන් සංසිද්ධ වීමත් ඊගාවට හිත වශයෙන් සංස්කාර සංසිද්ධ වීමත් කියලා වචනේ වශයෙන් තියෙන එක සඳහන් වෙනවා නමුත් ඒකේ නම වශයෙන් සඳහන් වෙන්නේ නැහැ. කෙසේ නමුත් මෙතනත් මේ විවේකයක් සඳහන් වෙනවා. ඉතින් ඒකදී අපි ඊයේ වෙලා ගත්තේ මේ මූල ධර්මයේ තේරුම් අරගත්ත කෙනෙක් කායික වශයෙන් ඇති කරගන්නා වූ මේ විවේකය ලබා ගැනීම සඳහා කටයුතු කරනකොට ඒක බොහෝ විට ඉදිරිපත් කරන භාවනා ක්‍රමයක් වශයෙන් මේ පරියංක භාවනාවේදී පරියංක භාවනාවට යන්ට කලින් තිබිය යුතු දාන කතා, සීල කතා, පුංචි කළ සලකනවා නෙවෙයි. ඒ ටික දන්නවා, ඒක ආගය කරනවා, ඒක පිළිගන්නවා කියන පදනමේ ඉඳලා අපි භාවනාවට ඉඳගෙන ඉන්න කරන භාවනාවට පටන් ගත්තොත් අපි මේ සංසිඳ වීම නැත්නම් විස්්‍රාම වීම විවේක වීම හුද්දකලාව අත්දකින්න නම් ඉස්ලාම් තේරුම් අරගන්න ඕනේ අපි එවැනි හුදකලාවක් නැති විස්රාමයක් නැති සංසිද්ධ වීමක් නැති ඉන්න වෙලාවල් වලදී අපි ඒ විස්රාමේ නැතිකම විවේකේ නැතිකම ඇතිකරනද අපේ ඇහත් කනත් නාසයත් දිවත් කයත් කියන මේ ඉඳුරන් පහෙන් විවිධාකාර ගනුදෙනු සිද්ධ වෙනවා. ඒ සිදුවෙන විවිධාකාර ගනුදෙනු වලදී කිසිසේත්ම න්‍යාය පත්‍රයක් ඇත්තේ නැහැ. මේ වෙලාවේ ගනුදෙනු විය යුත්තේ මෙතනින් මම කරන්නේ මෙතනින් මම මෙතනින් කරමි කියලා කියන්න පුළුවන් ශක්තියක් කිසිම සතෙකුටවත් මිනිසෙකුටවත් ඇත්තේ නැහැ. නමුත් ඒ පුද්ගලයා ස්ත්‍රී වේවා පුරුෂ වේවා දන්නේත් නැහැ. මට මේම මට ඕනේ ඉන්ද්‍රිය ඕන විදිහට ක්‍රියාත්මක කරන්න ඕනේ කියන ශක්තියක් ඇත්තේ නැති බව දන්නෙත් නැහැ. ඒ නිසා අපි වඩා අප්‍රකට දේන් ප්‍රකට දේට එහෙම නැත්නම් කෙලස් වැඩියෙන්ම ලැබෙන දේන් වැඩියෙන් ලැබෙන දේට පැන පැන පැන පැන ගත කරන ජීවිතයක් තමයි කෘතඥ ජීවිතය කියලා කියන්නේ. ඒ නිසා ඒහි යම් කිසි පාලනයක් යම් කිසි හික්වීමක් ලබා ගැනීම සඳහා අවශ්‍ය නම් ਸਰවචනාංශයේ සඳහා පෙන්වන ක්‍රියා වලිය තමයි ඔය අරඤ්‍යගතව, රුක්කමූලගතව, ශුඤ්ඤාකාරගතව, නිසිද්ධති පල්ලංකං, මුජුං කායං පණිදාය පරිමුඛං කියලා ඒ බොහෝ විචල්්‍ය සාධක වලින් හැකිතාක් විචල්්‍ය සාධක ඉෂ්ටිර කරනවා. ඉෂ්ටිර කරලා එක විචල්්‍ය සාධකයකට සම්පූර්ණ මානසිකාරය සම්පූර්ණ විචාර බුද්ධිය සම්පූර්ණ චේතනාව යොමු කරලා ඒක හැදෑරීම තුලින් අච්චට මෙච්චර නම් මෙච්චට කොච්චරද කියන න්‍යාය අනුව අනිකුත් විචල්්‍ය සාධකයන් පිළිබඳව මේ අත්දැකීම ඉතිරි පැතිරි යන ආකාරයට ගෙන යාමක් තමයි සක්මන් භාවනාව පරියංක පරියංක භාවනාව සක්මන් භාවනාව එදින්දා වැඩ කියලා කියන්නේ. ඒ නිසා පරියංක භාවනාවදී අපි කරන්නේ මේ ගනුදෙනු බොහෝමයක් අපේ අදිෂ්ඨාණයෙන් චේතනාවෙන් එහෙම නැත්නම් තම ස්වේච්ඡාවෙන්ම වහලා දා ගන්න. අරණ්‍යයකට යනවයි කියලා කියන්නේම රුක්ක මූලගත වෙනවයි කියන්නේම ශූන්‍යාකාරගත වෙනවයි කියන්නේම ඒ ගොඩක් දෙයකින් විවේක විස්රාම වීමක් ඒක සමහරට කායි විවේකයේ කියන වචනෙට දල අර්ථයක් සපේනවා. ඊට පස්සේ අපි නිසීදති පල්ලංකම් හතර ඉරියව්වෙන් අඩුම චේතනා ප්‍රමාණයකින් නඩත්තු කරන්න පුළුවන් නින්දට නොවැටෙන ඉරියව තමයි මේ ඉඳගෙන ඉන්න ඉරියව. ඒකට ඇවිල්ලා ඒහිත් හොඳට පట్టලව සමබරව වාඩි වෙලා චේතනාවකින් තොරව කය පවත්වාගෙන යන්න පුළුවන් මට්ටමට කය තැම්පත් කරලා මානසිකාරය නැත්නම් හිතේ අවදි භාවය අප්‍රමාදයේ සම්පූර්ණ දල්වගෙන බලාගෙන ඉන්නවා මේ විදිහට හැකිතාක් දුරට විචල්්‍ය සාධක පාලනයකට ගත්තට පස්සේ ජීවිතේ නඩත්තු කිරීම සඳහා ශරීරයට අවශ්‍ය අඩුම ක්‍රියාවලියට හිත යොදාගෙන ඉන්නවා. ඒක නිකන් හරියට අර මහා ශිව ආමුදුරන්ගේ කතාවේදී නිදර්ශනයක් වශයෙන් පෙන්වන්නේ මස්වැද්දෙක් තලගොයෙක් පස්සේ අඹාගෙන යනකොට ඒ තලගොයා හුඹහකට රිංගුවොත් ඒ මස්වැද්ද කරන්නේ හුඹහේ කටවල් 6ක් තියෙනවායි කියලා නිදර්ශනයක් වශයෙන් කටවල් තිබුණ වශයෙන් ගත්තොත් කටවල් 5ක්ම හිර කරලා 6 වෙනි එකෙන් දුම් ගහලා ඌට ඇතුලේ ඉන්න බැරි වෙන විදිහට එළියට එන්න ඇරලා එන්න පුළුවන් කට එකක් පවට සීමා කරන ඒක දොරකට රැකලා එතනින් තමන්ගේ කැමැති පරිදි ඒ තලගොය අල්ලගන්න එකයි. ඒ වගේ තමයි අපි වාඩි වෙලා මේ ඉන්න විදියට වාඩි වෙලා ඇස් දෙක වහගෙන කල්පනා කරලා බැලුවොත් අපේ ශරීරයත් හුඹහක් වාගේ තමයි. ඒකේ ඇස් දෙක කියලා හිලක් තියෙනවා. කන් දෙක කියලා හිලක් තියෙනවා. නාස්පුඩු දෙක කියලා හිතක් තියෙන හිලක් තියෙනවා. ඒ වගේම දිව අනිකුත් මේ කය පුරා වීදී තියෙන කාය ප්‍රසාදය අන්නේ හිල් ටික තියෙනවා නම් මේකේ ඕන තැනකින් තලගහට ගිහිල්ලා ඕන තැනකින් එළියට එන්න පුළුවන්. ඇස් දෙක වහගෙන ශබ්ද නැති තැනකට අපි යනවා කන් දෙක බැවුවා වගේ නාසයෙන් දිවෙන් ක්‍රියාවත් කරන්නේ නැතුව කයත් චේතනාවකින් නැතුව තැම්පත් කරලා තියලා මේ තලගොය නටන හැටි බලන්න හිටියොත් බොහෝ විට අපිට හම්බ වෙන්නේ මේ ප්‍රාණය නැත්නම් ආස්වාස් ප්‍රසවාසය. මේක තමයි අපි ඊට පස්සේ මානසිකාරය යොදවන්නේ. මේකට තමයි අපි භාවනා හිත යොදවන්නේ. නැත්නම් අපේ පූර්ණ සතිය අවදි භාවය අප්‍රමාදය චේතනාව යොදලා හුස්ම දිහා බලනින්. බලන ඉන්නකොට ඉන්නකොට මේ බද්දේ කරත කියන වචනේ අත්‍යනුව ගත්තොත් දීගං වාස සන්තෝ දීගං අස සාමීති වශයෙන් සඳහන් කරන්නේ කලබල වෙච්ච අර ඇවිදිමින් හිටපු අනිමුත්තිරිය වලින් පාතපු කය තැම්පත් කරපු ගමන් අර තලගෝයා බොහොම කලබලෙන් වැඩ කරන වෙලාවක්. ඊට පස්සේ මේ ඉරියව්වෙම හිත ඇතුළට ඇතුළට නැමුණොත් බාහිරට දුවන්නේ නැත්නම් නැත්නම් මේ කරන වැඩේ මේ උත්තරීතර හුදකලා වාගේ කරන කෙනෙක් නම් එහෙමම ආස්වාස් ප්‍රසවාසයේ හිත පවත්වාගෙන ගියොත් ඒක යම් ප්‍රමාණයකට සංසිද්ධීමක් ඇති වෙනවා මේක බොහොම හොඳ ලකුණක් විස්්‍රාම වෙන බවට එහෙම නැත්නම් විවේක වෙන බවට හුදකලාවට මේක හොඳ ලකුණක් ආන්න එහෙම ගොරෝසු හුස්මේ ඉඳලා නැත්නම් දීර්ඝ හුස්මේ ඉඳලා කෙටි හුස්මට ගොරෝසු වෙනසනා සුකම හුස්මට යනකොට මේ බද්දේ කරත්තයා නැත්නම් මේ උත්තරීතර හුදකලාව දන්නේ කන තේරුම් ගන්නවා දැන් Taman යොදපු ඒ ප්‍රයත්න සාර්ථක වෙන නිසා හුස්ම කීකරු වේගන යනවා එතකොට මේ හුස්ම කීකරු වීම නිසා හිතේ කීකරුවකුත් කයේ කීකරුවකුත් හුස්ම කීකරුවකුත් කියන තුන් ආකාරක තුන් ආකාරක සංසිඳීමක් වෙනවා එතකොට තව දුරට ඒ හුස්ම විස්්‍රාම වෙන විදියට විවේක වෙන විදියට පස්සම්බනේ වෙන විදියට දිගට පවත්වන එක තමයි යෝගාවචරයගේ යුතුයකම වෙන්නේ නැත්නම් යෝගාවචරය ජාක්‍ය යුතු අනුග්‍රහය මේ තරම් මේක මෙහෙම විස්තර කරන්න වෙන්නේ මොකද මේ විදියට තැම්පත් වීම එහෙම නැත්නම් මේ සියුම් වීම හරියද වැරදිදයක්ද කියන සැකය යෝගාවචරයට බොහෝ විට පැනනගිනවා මට බලන්න කිව්ව අරමුණක් ඒ අරමුණ දැන් නැති වෙකන යන්නේක සාමාන්‍ය භෞතික සම්පත්තියත් වෙලේ භෞතික සම්පත්තිය නැති වෙගෙන යනකොට මිනිස්සෙක් කලබල වෙනවා වගේ බොහෝ විට කලබල වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා බද්දේ කරත්තය උත්තරීතර හුදකලාව දන්නේ කනා මේක හොඳ වෙදයක් වලට ගත්තට ඒකට කලබල වෙන ගතියක් කෙලස් නිසා ඇති වෙන්න පුළුවන්. මාර පාක්ෂික ගතිය නිසා ඇති වෙන්න පුළුවන්. පෘථග්ජන ගතිය නිසා ඇති වෙන්න පුළුවන්. ඒ එතනදී තේරුම් අර ගන්න ඕනේ පුළුවන් තරම් එසේ මතිවනේ කෙලෙස් වලට ඉඩ නොතබා දිගට සූක්ෂම භාවයට යනකොට මේ ආනාපානෙ තිබ්බ හිතේ උනත් ඇතුළට භාවනා වැඩෙනවා උනත් විවේකයේ වැඩෙනවා විස්රාමයේ උනත් යෝගාවචරයට අමිහිරි අත්දැකීමක් හරහ යන්න වෙනවා මොකද සමාජශීලීව ගත කරපො කෙලස් බරිතව ගත කරපො හිතට මේ තැම්පත් වීම නිසා බොහෝ විට පාළු ගතිය තනු ගතිය නීරස ගතිය, එක්ක නැත්නම් නිින්දට වැටෙන ගතිය, එහෙම නැත්නම් හයියෙන් හුස්ම ගන්න හිතෙන ගතිය, නැගිටලා යන්න හිතෙන ගතියනවා. ඒ නිසා ඒ එන ගතිවලට ප්‍රතික්‍රියා නොකර සිටීමට අනිවාර්යයෙන්ම ඒක ඒ මාතෘකාටම කතා කරලා උපදෙස් ලැබලා තියෙනවා. ඒක එහෙමම උපදෙස් දීලා තිබ්බත් බොහෝ විට කෙලස් වල තියෙන ඝන බහලකම නිසා නැවත නැතත් කොච්චර කෙරුවක්වත් මෙතන කමඨාන සුද්ධ කරගත්තොත් හොඳයි ආදිවාසීය සැක පහළ වෙනවා ඒ වගේම මාර්ගය මාර්ගය දෙක පිළිබඳව පටලැවිලි ඇති වෙනවා ඒ නිසා ඒ යන ගමනේදීත් දැන් හරි පාර යන්නේ එහෙම නැත්නම් කියනවා නම් තද කාමසුකල්ලි යෝගය කාණු යෝගය හෝ අත්කලමතාන යෝගේ නෑ දැන් මැදමාවට වැටලා තියෙන්නේ නමුත් මේ මැදමාවතේ හිත් ද්වේෂය පහළ වෙන්න තැනක් තියෙනවා. ඒ පහළ වෙන්නේ මේ විවේකය මේ විස්රාමය මේ කියන සංසිඳියාව අපෝ වුණොත් නීරස වුණොත් මේ බුදුහාමසගේ පණිවිඩේ ප්‍රධාන දේ මේකයි කියලා දන්නේ නැති වුණොත් ඒකට එන ප්‍රතික්‍රියාවක් වශයෙන් ඒ නිසා අසංකුප්ප ගතිය තියෙන්න ඕනේ. මේ අසංකුප්ප ගතිය හොඳට දැනගෙන මේක එනවමයි තැම්පත් වෙන්න නෙවෙයි හිත කැමැති. හිත කැමැති පුළුවන් තරම් කෙලස් බරිත වෙන්නේ කියලා ඒක ප්‍රයෝගයෙන් ප්‍රයත්නයෙන් එහෙම නැත්නම් යෝන්සුමංශකාරයෙන් තැම්පත් කරගෙන ගියොත් යෝගාවචරයට අර ආස්වාස් ප්‍රසවාසී සුඛුමතර අවස්ථාව දැක ගන්න පුළුවන් වෙනවා. සූක්ෂම අවස්ථාවට ගියාම සමහර වෙලාවට නොදැනී යන මට්ටමට යන්න ඉඩ තියෙනවා. නැත්තම් හිත කියන්නේ ඉතින් නොදැනෙනවයි කිය. අන්න එතනදිත් මේ යෝගාවචරය කඹේ යවිදින කෙනෙක් වගේ නොසලී ඉදිරියට ගියොත් ඒ ඇති වෙන විස්රාමයේ තුල ඒ විවේකයේ තුල කොච්චර පටලවෙන්න ඉඩ තියෙනවද කියනවනම් එහෙම නැත්නම් අර මෙතෙක් ආයාසයෙන් නින්දට නොවට්ටා බයට නීති කම්මැලිකමට ඒකාකාරීකමට ඉඩ නොතබා පවක්තාන ආපු එකලස නිසාම ඇතිවෙනා වූ මේ පස්වනක් ප්‍රීතිය නිසා පුංචි පුංචි වශයෙන් පටන් ගන්න තද්ද බල ප්‍රීතියක් සුඛයක් මතුවෙනවා මේ වෙලාවේදී මේ යෝගාවචරයා ඉස්සල සැක කෙරුවේ එක නාස්තිකත්වයෙන් සැක කරපේක ආස්තිකත්වයෙන් සැක කරලා තමන් දැන් ධ්‍යාන ලැබුවය මාර්ගඵල ලැබුවය නැත්නම් සෝවාන් වුණාය රහත් වුණාය කියන මට්ටමට අතිධාවනයකට යන්න ඕන තරම් ඉඩ තියෙනවා. එතකොට වෙන්නේ මේ මදමාවතේ යද්දිත් මදමාවතේ ඇලී ගන්න ගතිය ඉසර තිබුණ ගැටෙන ගතිය ඇලෙන ගතිය එනවා. ඒ නිසා ඒ දෙකට වැටෙන්නේ නැතුව යනවා කියන එක කිසිම ලෞකික ශික්ෂණයකින් ලබා ගන්න පුළුවන් එකක් නෙවෙයි. ඒ විතරක් නෙවෙයි ඇත්තටම පළවෙනි මාර්ග ඥානෙ ලැබනකන් මේ විදිහට ගින්නේ දාන වතුර දාන වගේ එක වෙලාවක නීරස කරන අනිත් පැත්තට විශාල වශයෙන් මේ අධිතක්චිරෝට ගිහිල්ලා තමයි මේ தත්තරපත් වුණා කියන මට්ටමට නෝ ওই දෙකට නොමැටි මැදමාවතේ ගෙනිනවා කියන එක ඊ타ත්ම දුෂ්කරයි. ඒක නිසා ඊ අපි ගත්ත විදියට අසංහිරං අසංකොප්පං තං විද්වා මනෝ මනු බ්‍රූහයේ මේ විදියට වරින් වර ඇති වෙන කම්මැලිකම නිරස ගතිය එක පැත්තකින් දැකලා අනිත වරින් වර ඇති වෙන මේ ප්‍රීති ප්‍රමෝද මෙහෙම නැත්තම් ආසාවල් දෙකම නොවටා ගෙවෙමින් පවතින විස්්‍රාම වීමෙන් පවතින සංසිඳීමෙන් පවතින ආනාපාන යෙහිම හිත පවත්නවා කියන එක තමයි මෙතන භාවනාව කියලා කියන්නේ. මෙතන වඩනවායි කියලා කියන්නේ. මනුබ්‍රුහේ කියලා කියන බ්‍රුහන කියන මේ වචනෙන් කියවෙන්නේ බොහෝ කරනවායි කියන එක බහුලීගත කරනවායි කියන එක. ඉතින් අන්න ඒ වැඩේ කරනවා නම් ඒ යෝගාවචරයට ආනාපානි සංසිඳන අවස්ථාව වෙනකොට චිත්ත විවේකයේ වාසයෙන් යෝගාවචරයින්ගෙම වචන වලින් කියනවනම් තද බල ඉඩපාඩුවකට එහෙම නැත්නම් සහැල්ලු ගතියකට එහෙම නැත්නම් විස්රාමයකට හිත වැටෙනවා ඒකත් ඔය ගිය ගමම නිකම් හම්බ වෙනව නෙවෙයි වරක කම්මැලි හිත පහළ වෙලා ඒකාකාරී හිත පහළ වෙලා වරක ප්‍රීති හිත පහළ වෙලා යම් තැනකදී ඒ යෝගාවචරයට පුළුවන් වුණොත් ඒ විදියට මේ ලැබෙන මේ ඇතුළත විවේකය මේ ලැබෙන ඇතුළත විස්රාමය හැකිතාක් දුරට වඩා ගන්න දියුණු පවුණු කරගන්න අන්න එතනදී ඒ වෙලාවට යෝගාවචරයට ඊගාවට ඉස්සරහින් තියෙන අර කාය විවේක චිත්ත විවේක ලැබු යෝගාවචරයට ඉස්සරහින් තියෙන අභියෝගයේ වෙන උපදි විවේකයේ සඳහා ගැම්ම ගන්න පුළුවන් වෙනවා. එහෙම නැත්නම් ප්‍රතිශක්තිය වැඩෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේ උපදි විවේකයට සූදානම් කරන්නේ හිත පුදුමාකාර විදිහට මෙතනදී විවිධාකාර පරීක්ෂණ වලට එහෙම නැත්නම් අභියෝගතාවලට එහෙම නැත්නම් කඩයිම් වලට කඩයිම් පරීක්ෂණ වලට ලක් කරනවා. ඉතින් ඒ කඩේම් පරීක්ෂණ සඳහා අනිවාර්යම මුහුණ දෙන්න වෙන්නේ Taman තමයි තනියමමයි සරුවච්චන් වහන්සේත් කියනවා මට මෙතනදී උදව් කරන්න බෑ කියලා. සරුවචන්සි කියනවා මට මෙතෙන්දි කලහක්ක් නැහැ කියලා. මට කියන්න පුළුවන් මේ විදිහට ඊ타ත්ම ප්‍රයත්නයෙන් ක්‍රමයට මදමාවත තේරුම් අරගෙන මදමාවත යනකොටත් එන ඒ අසංහිරං අසංකුප්පං කියන ගැටෙන ඇලෙන තැන් පසු කරගෙන ගියාට පස්සේ අර උපදි විවේක වලට කිට්ටු කරනකොට ඒ යෝගාවචරයට පුදුමාකාර අපකප්පවීමක් ඒ වගේම ආත්ම විශ්වාසයක් ඇති කරගන්න වෙනවා. එතෙන්ද යනකම් නම් ඔය කියන අභියෝගතා පරික්ෂණයට යනකම් නම් බුදුන් කෙරෙහි ඇති සද්ධාව වටිනවා. ඇති. එහෙම නැත්නම් ඔය ආරද්ධ විරිය කියලා අපි විරිය හඳුනන වැඩේ පටන් ගන්න ඕන කරන විරිය ඇති. ඒ වගේම ඔය සාමාන්‍ය එදිනදා වැඩවලදී ජීවිතේ පවත්වන යන සතිය ඇති ඔතෙන්ට යනකම්. ඒ වගේම උපචාර සමාධි මට්ටමක් ඇති ඔතෙන්ට යනකම්. ඒ වගේම ලෞකික ඥාන ප්‍රමාණවත් වෙනවා මෙතෙන්ට යන්න. නමුත් මේ අර ලැබිච්ච ඒ කාය විවේකය, චිත්ත විවේකයේ දෙක ඒ සංහිඳියාව තවදුරටත් ඉදිරියේ තියෙන ඒ අභියෝගතා පරීක්ෂණේ සූදානම් කරන්න නම් ඔය සද්ධාව ඒකට කියනවා ප්‍රසාද සද්ධා කියලා. මෙතෙන් එනකන් තියෙන සද්ධාවට කියන්නේ ප්‍රසාද සද්ධා කියලා. ලන්තම් මතු පිට සද්ධා එක අමූලික සද්ධා කියලාත් කියනවා. ඒක සාමාන්‍ය ඕනේ ආගමක තියෙන එකක්. මෙතෙන්ට යනකොට ඒ සද්ධාව ඕකප්පන සද්ධාාවක් පාටපත් වෙනවා මුල් බහ ගන්න වෙනවා. ඒ මුල් බහින්නේ හොඳට මතක තියාගන්න බුදුන් පිළිබඳව නෙවෙයි. පොතේ තියෙන ධර්ම පිළිබඳවත් නෙවෙයි. බාහිර සංඥා ගැනවත් නෙවෙයි. තමන්ගේම මෙතෙට ආපු ගමන පිළිබඳව මං ආපු පාර හරි මට වෙන සරණක් නැහැ මා තමන්ගෙම සද්ධාව තමයි. ඒකට කියනවා ඕකප්පන සද්ධා කියලා කියනවා බැසගත් සද්ධාවක්. ඒක අමාරුයි අර පසාද සද්ධාව වගේ අයින් කරන්න අමාරුයි. හැබැයි ඒක ඝන බහල වෙන්න ඕනේ. යانے යන තැන කොයි කොයි වෙලාවෙත් ගන්න පුළුවන් විදිහට මේ ඕකප්පන සද්ධාව ඇති වුණාට පස්සේ ඒ යෝගාවචරයට කට ඇරලා කට හොදලා යෝගාවචරය කියන්න පුළුවන්. එතෙන් එනකන් නම් ඔය එහෙම දුවන පයින් ගතිය තියෙනවා. ඒ වගේම වීරිය ගත්තොත් ඒ වීරිය ආරද්ධ විරිය නැත්නම් ආරම්භ ධාතු වශයෙන් පෙන්නන විශාල ශක්තිය අවශ්‍ය කරන විශාල කැපකිරීම අවශ්‍ය කරන වීර්ය වෙනුවට දැන් ඥාන සංප්‍රයුක්ත වීර්යක් මෙතනින් එහාට ඕන වෙනවා. මොමතල තුනා වීර්යක් ඕන වෙනවා. ඒකට කියනවා පග්ගහිත විරිය කියලා. ආරද්ධ විරිය මෙතනින් එහාට යන පග්ගහිත විරිය කියනවා. පග්ගහිත විරිය කියලා කියන්නේ ගත් භාරය වගකීම බිම නොතබන වීර්යයක්. මෙතෙන් එනකම් වගේ බිම දාන්න ඉඩ තියෙනවා. යාට සැක නිසා සමාහලට ගුරුරය මාරු කරන්න ඉඩ තියෙනවා. ක්‍රමේ මාරු කරන්න ඉඩ තියෙනවා. භාවනා මධ්‍යස්ථානේ මාරු කරන්න තියෙනවා. ආනාපාන වෙනකොට වෙන එකක් ගන්න ඉඩ තියෙනවා. නානා ප්‍රපෙරලි තියෙනවා. නමුත් මෙතන ආවට පස්සේ මෙතන ඇති වුණු තලතුණකම නිසා මේ වීර්ය පන්නරයක් ලබනවා. පග්ගහිත විරිය කොයි જાති ආවත් මේකමයි මාර්ගය මේ වෙලාවේ බැරුණාට මම හෙට හරි මේක කරනවා කියලා ඒ ගත කරට ගත්ත වීරියක් තියෙනවා බිමනොත් අබන වීරියක් එනවා පග්ගහිත විදිය කියලා ඒ වගේම සතියත් ඊටාම සූක්ෂමව කොටිම කියනොනම් අරමුණක් නැතුව අරමුණකට එල්ල කරලා ඇති කරගත්ත සතිය අරමුණ නැතුවත් කඩා ගන්න නැතුව ඉදිරියට යන්න අවශ්‍ය කරන ඒ ඒ සතිය සුපතිත්‍ිත සතිය කියලා කියනවා. එතකොට සතිපට්ඨාන සතියක් බවට පත් වෙනවා. ඒ කියන්නේ මේ මෙතෙක් වෙලා මේ සතිය පදනම් උනේ අරමුණේ. ඒ සතිය පදනම් උනේ බුද්ධ ධම්ම සංකේතයේ සද්ධාවේ අරිමේ පදනම් කරනවා. දැන් දන්නවා යන මාවතේ මං සලකුණු නැහැ. හැබැයි ආපු පාර හරි බව දන්න ඕනනම් ආපහු යන්න පුළුවන් බව දන්න. ඒ නිසා ඉදිරියට යන මේ සද්ධාව මේ සතිය සුපතිත්‍ිත සතියක් වෙනවා. මනාකොට පිහිටි සතියක් වෙනවා. එතකොට මේ යෝගාවචරයට මේ පරියන්කේ ඉන්නකොට සද්දයක් ඇහුණත් වේදනාවක් ආවත් හිතවිල්ලක් ආවත් එයා ලේසිය බිම තියන්නේ. එයා දන්නවා මේ හිතවිලි වේදනා සද්ද කියන දේවල් తాවකාලික දේවල්. ඒවා මේ අර පාළු ඉඩමට ඕන තරම් වැද ගන්න ඉඩ තියෙනවා. වැදිනකත් වදිනවා ඒ වෙලාවට. වැදුනට ඔක්කොම తాවකාලිකයි මේවට අසංහිරං අසංකුප්පං කියන විදිහට මේ එන බාහිරින් එන සද්ද වේදනා හිතිලට ගැටෙන්න ගියොත් කෙලස් ආය අවිසිලක් වෙනවා ආය බද්ධේ කරත්ත භාවේ නෙමෙයි එන්නේ විවේකේ නැති කර ගන්න කැළඹිල්ලක් ඇති වෙනවා දැන් මට තියෙන්නේ කවුරු මොන જાතියෙන් ඇවිල්ලා මේකට ගල් ගහුවත් වැලි දැම්මත් කටුකොල් දැම්මත් පුදුමාකාර ඉවසිල්ලකින් ඒව ඉවර වෙනකන් ඉඳලා අර තිබුණු සති ධාරාව සති මාත්‍රාව සුපතිත්‍ත සතියක් බාට එනතම මනාවකට බීටි සතියක් බාට පත් කර ගන්න ඕනේ. බාහිරෙන් කරන්න පුළුවන් එකම දේ තමයි මේක කඩන එක. මගේ තියෙන ශක්තිය තමයි හිත වට ගන්න නැතුව යන්නේ කියලා. ඒ ඇති වෙන ඒ සුපතිත්‍ත සතිය යෝගාවචරයට බත් වේලක් කෑවා වගේ. බුදුම වෙනසක් ඇති කරනවා මෙතනින් එහාට යන්න නම්. ඒ වගේම සමාධියත් මෙතෙන්ට එනකන් සාමාන්‍ය තියෙන සමාධිය සමත සමාධි විපස්සනා සමාධි වශයෙන් ප්‍රධාන වශයෙන් ලෝකේ දෙකක් තියෙනවා. මෙතෙන් දෙන්න විපස්සනාව කෙරුවත් උපචාර සමාධියක් අවශ්‍යයි. ඒ කියන්නේ නීවරණ නැති බව නීවරණ නැති බවට විශ්වාසය අවශ්‍යයි. ඒක සාමාන්‍යයෙන් සහතික කරලා කියන්න පුළුවන් සමත සමාධියේදී විතරයි ධ්‍යානයකට ගියාට පස්සේ අපිට කියන්න පුළුවන් දැන් බංකරයක් ඇතුළට ගිය සෙබලෙක් වාගේ නැත්නම් බලකොටුවක් ඇතුළට ගිය හමුදාවක් වගේ මේකට පහර වදින්නේ නැහැ කියලා. නමුත් මේ විපස්සනා සමාධියට එහෙම ස්ථිරතාවයක් නැහැ. එතන එතන උපයන්න ඕන. අන්නේ මේ එතන එතන උපේන සමාධියක උනත් කියලා කරන්න පුළුවන් ගතියක් මෙතෙන්දී එනවා. නිවර්ණ එනවා තමයි. නමුත් මට දැන් මේක ජය ගන්න පුළුවන් කියලා. එතකොට මේ දැන් මේ පෙන්වන්න හදන සමාධිය සමාධිය අපිට විස්තර කිරීම සඳහා තොරතුරු ගන්න වෙන්නේ සමත සමාධියෙන්. සමත සමාධියේදී කියනවා මෙතෙන්ට යනකොට ඇති වෙන සමත සමාධියේ හිතේ ලක්ෂණ 10ක් එනවා. ඒ ලක්ෂණ 10 නැවතත් මේ බද්දේ කරත් සූත්‍රයේ කීපකමයි තියෙන්නේ. අතීතානු දහවනං චිත්තං විකෝපානුපතිතං අනාගපටි සමාධිස පරිපන්තෝ අනාගත පටිකංකරං චිත්තං විකම්පිතං සමාධිස පරිපන්තෝ කියලා සමත සමාධියක් පෙන්වනකොට අටුවාචාන් වහන්සේලා පෙන්වන ලකුණු දෙකක් පෙන්වනවා අතීතය අනුව යන්නේ හිත පශ්චාත්තාවයට වැඩි සමාධිය කැඩෙන්න ඉඩ තියෙනවා අනාගතය අනුව සිහිනවන්නේ හිත වික්ෂිප්ත භාවයටපත් වෙලා ඇවිස්සලා සමාධිය කැඩෙන්න ඉඩ තියෙනවා කියන දෙක යෝගාවචරය දැන් කාරණා වශයෙන් දැනකට මගේ හිත අතීතෙත් නෑ පශ්චාත්තාපෙකුත් නෑ හිත විසිල්ලත් නෑ අරමුණුකුත් නෑ නමුත් සමාධියක් තියෙනවා කියලා විපස්සනා සමාධියක් පිළිබඳ විශ්වාසය ඇති කරගන්නවා ඒ කියන්නේ අතීතං නාන් වාගමෙය නප්පච මේ නප්පටිකාංකේ අනාගත අතීතයේ පිළිබඳ ලුහු බැඳ යාමකුත් නෑ අනාගතයේ පිළිබඳ තිගැස්මකුත් නෑ ඒ නිසා අතීතයේ ලෝබඳ යාමෙන් ඇති වෙන පුළුවන් පශ්චාත්තාපේ නැති බව හොඳටම දන්නවා. ඒ නිසා ඇතිවෙච්ච සමාධිය තේරෙනවා. ඒ වගේම යම් විදියකට හිතවිල්ලක් ඇවිල්ලා අතීතයට ගිහිලා පශ්චාත්තාපයක් આવොත් එතකොට අතීතයට නොගියන පශ්චාත්තාපේ නොවන සමාධිය මේකය අතීතයට යන පශ්චාත්තාප වෙන සමාධිය කැඩීම මේකය කියන දෙක තේරුම් ගන්න. මේ දෙකේ වෙනස අද්දුටු වශයෙන් ප්‍රත්‍යක්ෂ වශයෙන් තමයි තේරෙනවා. දැන් හිත අතීතයට ගිහිලා පශ්චාත්තාප වෙලා සමාධිය නැහැ. ඒකට නොසලී සිටීම තමයි මෙතන හම්බෙන ආශ්චර්ය ධර්මය. නොසලී සිටීමෙන් හිත අතීත යන ගතිය නැති වෙච්ච ගමන් පශ්චාත්තාපේ නැති වෙච්ච ගමන් ආය සමාධිය තහවුරු කර ගන්න පුළුවන්. එනම් ඉන්ටපු ගමන් අනගතියට දුවනවා. දුවලා සිහිනමවනවා. ටිකැසීම ඇති කරනවා. ඒතර සමාධිය නැහැ. ඊට පස්සේ යම් වෙලාවක හිත ආපහු එනවනම් සමාධියට පුහුණු කරපො නැති එක්කනට තියෙන්නේ අසංකුප්පයක් ඇති වෙනවා. කිපෙනවා අයියෝ මෙච්චරත් කරලා මෙච්චර දිනු සමාධියේදී අනාගතයට යනවා සැලසුම් හදනවා කියලා කිපිලා ආපහු ඇති එන හිතත් තාම කිලිට වෙලා තියෙනවා. මෙතෙන් එනකොට මේ විපස්සනා කියන ආශ්චර්යය තමයි ගියාට කමක් නැහැ. ආපහු එනකොට නොසැලෙන මනසකින් දැන් ඉස්ස මෙතෙක් තිබුණේ සැලිච්ච කුප්ප වෙච්ච සමාධියක් දැන් මයි ළඟ නැහැ කියලා දන්න නිසා හානිය දිගට යන්නේ නැහැ. වෙච්ච හානි දිගට යන්න. ඒ වගේම අරමුණ පිළිබඳ රාගය ඇති වෙලා දැන් ඇති වෙලා තියෙන මේ සීතල සමාධිය පිළිබඳ රාගය ඇති වෙලා ඒතර අරමුණක් නැහැ එතන. නමුත් අරමුණ ගෙවන්ද වෙ තියෙන රාගය ඇති වෙලා හිත ඒකට නතු වෙලා ප්‍රීතිර සුඛයට යනවා නම් ඒ සමාධිය කරනවා. එහෙම නැත්නම් මේ අරමුණ පිළිබඳව ද්වේෂය මතුවලා මේක කොච්චර බැලුවත් අහුවෙන්නෙත් නැහැ. එහෙම නැත්නම් පාළු ගතිය, තනි ගතිය කියලා ද්වේෂය මතුවලා එතනින් සමාධිය කැඩෙන්නෙත් නැහැ. මේ දෙකත් හොඳට ගලප ගන්න දානවා. ඒ වගේම නිදිමතට වැටිලා තීන මිද්දට එන්නෙත් නැහැ. අධික වීර්ය නිසා කිපෙන්නෙත් නැහැ. කැළඹෙන්නෙත් නැහැ. මෙන්න මේ 6 හරියට කම්බේ ඇවිදිනකොට වගේ වින් වින් වශයෙන් දැක ගැනීමේ ශක්තියක් ඇත්තටම යෝගාවචරය තියෙනවා. හැබැයි ඒක Taman ළඟ තියෙන බව තේරුම් ගන්න උංගෝ කල් ගිහිල්ලා. නමුත් මේවා ආධුනිකයට උපමාන බවටපත් වෙනවා. අතීතය යන්නේත් නැහැ, අනාගතයට යන්නේත් නැහැ. අරමුණට ආස කරලා ඇලි ගන්නෙත් නැහැ. ගැටිලා බැඳී ගන්නෙත් නැහැ. මේ ගැටිලා අවුස ගන්නෙත් නැහැ. නිදිමතට යන්නෙත් නැහැ. ඕනෑ රෙඩි කුලප් වෙන්නෙත් නැහැ. මෙන්න මේක අගය කරන්න පුළුවන් නම් මෙන්න මේක ඒක තේරුම් ගත්ත දවසේ යෝගාචරයට තේරුම් පටන් ගන්න වෙනවා යුද සෙපලෙකට යුද පිටියකදී තියෙන හික්මීම වාගේ මේ මරණයටපත් උනත් රට වෙනුවෙන් ජාති වෙනුවෙන් ගත්ත දේ නිසා හික්මීම ලොක්කට අහුම් කරන දෙන ගතිය වගේ තියෙනවනම් ඒ යුද්ධ දිනන්න පුළුවන්. ඉතින් මේක ඉතාවදගත් වෙනවා මේ විපස්සනා වෙදී අපිට තියෙන নানা ආකාර බාධක තියේදී මේ ලැබිච්ච චිත්තක්ෂණය බේරා ගැනීම සඳහා. ඉතින් මෙතනදී මට මතකයි ඔය අචාන් බ්‍රම්ගේ නිදර්ශනයක්. ඒක ඒ ස්වාමීන් වහන්සේ ඒකට මේ සම්බන්ධ කරලා කිව්වේ නෑ. නමුත් ඒක මෙතෙන් ගන්න පුළුවන්. උන්වහන්සේ පැවිදි වෙන්න ඉස්සෙල්ලා මේ එංගලන්තේ ඉන්න කාලේ දවසක මේ තාත්තත් එක්ක වාහනේ යනකොට වාහනේ නැත කරලා පේමන්ට් එකේ ඉඳද්දී මොන පදනමේද මන් දන්නේ තාත්තා කියලා තිනවා ඔබ මොන හිතුවක් කාර්කම කෙරුවත් ඔබ කවුරු කාගෙන් කොටි කාලා මොන නින්දාටපත් උනත් ආපහු gedara වරෙන් මගේ gedara උඹට විවෘත බව මතක තියාගන්න කියලා. ඔබ ආපහු gedara එනකොට මම කවදාවත් උඹ එලවන්නේ නැහැ. ඉතින් ආචාන් කියනවා මට තේරුනේ නැතුළු මේ තාත්තා මේ මොකද්ද මේ කියන්නේ කියලා. මොන් දැන් තේරෙනවායි කිව්වා තාත්තගේ තියෙන ආදරය. රට්ටු උඹට ගැව්වත් බැන්නත් උඹ වැරද්දකට හෝ අනුන්ගේ වැරද්දකට ඔබ gedara આવත් gedara දොර වහලා නැහැ කියලා. නැත්නම් සමහරට තාත්තා කියනවා තෝ ඵලයන් තෝ අපේ ಜಾති නැති කරුවා කුල ගෞරව නැති කරුවා මගේ නම නැති කර කියලා වහන්න බලවන්නේ. උඟ දෙනෙක් හිතනවා ඒක පීතෘත්වය කියලා. නමුත් පීතෘත්වේ නම් ඌ එතනෙත් ඇහුවත් ඌ මන්දාවියෙක් වෙනවා. ඌ එහෙම නැත්නම් ඒ රට නාස්ති කරන හොරෙක් වෙනවා. අන්න ඒ වගේ තමයි අපේ හිත අනා අතීතයට ගිහිලා පශ්චාත්තාපෙලා නැවත gederena වෙලාවේදී අපි ඒ හිතට තෝ ඵලයන්ද කියලා කිව්වොත් ඒ හිතේ තියෙන එකයි කෙලෙස් විතරයි. හිතට කියලා තියෙන්න ඕනේ ඒ සංසාරයක් කෙලස්ගත වෙච්ච මේ හිත ඕකට යන එක නෙමෙයි පුදුමේ තියෙන්නේ. වැදගත් දේ තමයි කෙලස් වල ඉන්න බව නැවත දැනගෙන නැවත එනකොට එන එක අන්නේ එන හිතට අකුල හෙලන්න එපා. ඒ වගේම අතීතය ගැන සැලසුම් හදනවා කියන එක මානව ධර්මයක්. මේ භාවනාවට ඒක පොඩ්ඩක් අපි අයින් කරන්න ඕන වුණාට මේක හැටි. ඉතින් ඒ වගේ හිත අතීතයට ගියා අනාගතයට ගියා සැලසුම් හැදුවයි කියලා. එයා ආපහු ගෙදර එන වෙලාව තියෙනවානේ. අරමුණට එන වෙලාව. එතනදී හිත කනගාටු වෙනවයි කියලා කියන්නේ ඒ ඒකට වෛර කරනවා කියන එක. ඒ නිසා කොහේ රත්යද ගුවත් හිත නැවත ගෙදර එන වෙලාවදී මේක බාර ගන්නවයි කියලා කියන්නේ පුංචි ආදරයක් නෙවෙයි. පුංචි ආબોධිකුත් නෙවෙයි පුංචි මේරිච්චකමකුත් නෙවෙයි. ඒ නිසා හොඳටම හිතට කියන්න මම ඔබ අදහනවා. වරින් වර මේ වගේ හිතුවක්කාරකම් යනවා රත්යාදු යනවා. නමුත් ගිහිල්ලා එන එක තමයි වටිනාකම කියලා. එතකොට මෙතනදී මේ විපස්සනා සමාධිය ඒ උපචාර මට්ටම ඉක්මවල යනවායි කියලා කියන්නේ සමාධියත් කැඩෙනවා. සතියත් කැඩෙනවා. කැඩුනට කැඩිච්ච සතිය සමාධිය ගැන නෙවෙයි චෝදනා කරන්නේ නඩු කියන්නේ ආපව හිත නිසිතනට එනකොට නොසැලෙන මනසකින් එහෙම නැත්නම් කම්පිත නැති මනසකින් මේක බාරගත්තොත් විතරයි මේ හිත හදන්න පුළුවන්. දනුවම් කරන්න ගත්තොත් කිපුණොත් අය පිපාසයට වතුර දෙනකොට උණු වතුරක් කිරුවා වගේ උණු වතුර දුන්නා වගේ හරියන්නේ නැහැ. ඉතින් මෙන්න මේ ටික මෙතනදී වෙනවා කියන එක ස්වභාවයෙන් වෙන එකක් නන් නෙවෙයි. හිත පිට ගියාට අතීත අනාගතේ අනුව හෝ අරමුණේ ගැලීම් ගැටීම් නිසා හෝ නිජමත හෝ අධික වීර්ය නිසා හිත පිට ගියාට ඒක නෙවෙයි අරුමේ. දැන් මේක මේ චිත්ත විවේකයක් හදාගෙන උපදි විවේකයක් ගන්න සූදානම් වෙන හිත අර වගේ ගිහිල්ලා ආපහු එන එක අනිවාර්යයෙන් මගේ කරන්න ඕනේ. වෙච්ච වැරද්දට දඬුවම් කරන්න අරකයි එන හිත බාර ගන්න පුළුවන් නම් මෙතනදී සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන මේ ධර්මතා සද්ධා බලය විරිය බලය සති බලය සමාධි බලය ප්‍රඥා බලය බවට පන්නරයක් ලබනවා මේ පන්නරේදී යෝගාවචරගේ විශාල උපේක්ෂාවක උපේක්ෂාවකින් අනුග්‍රහ කරන්න වෙනවා. මේ කොච්චර සති බලයක් තිබුණත් ඒක අසත්‍යමත් වෙන්න ඉඩ තියෙනවා ඒකට කමන්නේ. මේ කොච්චර ලස්සන වීඩියෙන් සම්බර කරගෙන ගියත් නින්දර වැටෙන්න ඉඩ තියෙනවා ඇවිස්සෙන්න ඉඩ තියෙනවා කමක් නැහැ. මෙච්චර සුපතිට්ඨිතයි කියපු සතිය සමහරවට නැති වෙන්න ඉඩ තියෙනවා. අප්‍රමාදයට වැඩෙන්න අසත්‍යමත් වෙන්න තියෙනවා. නමුත් නැවත එනකොට ඒකට හොස දික් කරගෙන රොස්පරොස් කරනවට වැඩිය ආපු තැන ඉඳලා හදාගෙන යන්න නම් පශ්චාත්තාවයෙන් තොරව අසත්‍ය පිළිබඳව පශ්චාත්තාවයෙන් තොරව ධර්ම ගතිය අවශ්‍යයි. ඒ වගේම සමාධිය කියන එක හරියට හොඳ වෙලාවල් තියෙන කැඩලා යනවා. කබරය පොලේ ගැහුවා වගේ පුවක් හිට ගලේ ගැහුවා වගේ සුනුසුනු සුනුසුනු වෙලා යනවා. ඒක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ බව දැනගෙන ආපහු හිත සමාධි මට්ටමට ආවට පස්සේ අර නඩු අහන්න යන්නේ නැතුව කිපෙන්නේ නැතුව මේ තියෙන තැන ඉඳලා හදාගෙන යනවා කියන්නම් තමන් පිළිබඳ පුදුමාකාර මෛත්‍රියක් අවශ්‍ය කරනවා. තමන් පිළිබඳ පුදුමාකාර ඉවසන ගතියක් අවශ්‍ය කරනවා. මෙතනින් තමයි යෝගාවචරයා තව කෙනෙක්ගේ වැරද්දක් ඉවසන්න, තව කෙනෙකුට අනුකම්පා කරන්න ওই වෙච්ච දේවල් වලින් වහා තීන්දුව නොගෙන එක සිද්ධියකින් එක රැයකින් තීන්දුව කරන්න නැතුව නැවත නැවත වෙන්න දෙන්න තියෙන තලතුණකම ඇති වෙන්නේ ඒ විදිහට ඒ ඇති වෙච්ච උපචාර සමාධිය අර්පණ සමාධියක් වගේ ඒකට කියනවා විපස්සනා පැත්තේ කියන අර්පණ සමාධියක් කියලා වෙන්න පටන් අරගත්තොත් වැරදි හෝ කලබල හෝ පීඩා හෝ බාධා නැති නිසා නෙවෙයි මේ සමාධිය එන්නේ එන වැරදි කරදර පීඩා වලට නොසලී සිටීමේ ශක්තියක් තමයි ළඟ තියෙනවා කියලා ගිය කෙනාට පමණයි ඔය බද්දේ කරත් එක් වෙන්න පුළුවන් එන ඉස්සරහට එන මේ උපදි පිළිබඳ විවේකයේදී ගොඩ එන්න පුළුවන්. ඒකට කියන්නේ විසම ලෝකේ සමහිත පවත්තන්න ඉගෙන ගන්නවයි කියන එක. ලෝකයේ සමබර කරන්න හදන එක තමයි සදාචාරවාදියාගේ හැටි. ඒ මිනිස්සු ලෝකේ කටුකොහල් තියනවායි කියලා හං එලනවා. මෙතනදී කරන්නේ Taman සිරප්පු දෙකක් දාගන්න එක විතරයි. එතකොට ලෝකෙම හංගිලෝ වගේ තමයි. ඒ නිසා කරදර නැති එකක් අපි බලාපොරොත්තු වෙන්න නරකයි. ඒ කරදරය ඕන එක මුලැමැදාග කියලා එකක් තියෙනවා. මැද වෙනකොට අපි නොසන්සුන් වෙනවා. වහා ක්‍රියාත්මක කරන ප්‍රතික්‍රියා කරනවා. එතකොට කර්මෙට ඉඩ එනවා. කිසියම් න්‍යාය පත්‍රකින් තොරව වැඩ කරන මේ මානසිකාරේ අන්තම්පූර්ණ පාලනයෙන් ගිලිනවා ඔලොමුල වෙනවා ඕන දෙයක් වෙච්චාවයි කියන අපේ හිත මේ තීරණ කිරීමේ ශක්තිය නැති වෙනවා. නමුත් මෙතනදී පුළුවන් නම් මේ තද බල දහන අවස්ථාදී අනේ මට තීන්දුවක් නොගෙන විනිශ්චයකට නොඑළඹී චේතනා පහළ නොකර මේ කලබිච්ච සංසිඳ අවස්ථාව කලබල වෙච්ච අවස්ථාව සංසිඳන පැත්ත බලන්න මේ අමලිය කරදරේ ගෙවන් වෙන පැත්ත බලන්න පුළුවන් වුණොත් විතරක් ඒ යෝගාවචරණ මේ අනිකුත් ශාස්ත්‍රුන් වහන්සලා විස්තර කරපු කාය විවේක චිත්ත විවේක කියන මට්ටම විතරක් නෙවෙයි තරුවචනanse සුවිශේෂී වශයෙන් විස්තර කරන්න දීච්ච මේ උපදි විවේකයට යන්න හිත හදා ගැනීමක් වෙනවා. ඉතින් මෙතනදී මේ මහවිශාල කැපකිරීමක් කරන්න වෙනවා. ඒ පැකැප කිරීම තමයි ප්‍රධාන වශයෙන් කියනවා නම් තමයි මෙතෙක් ගෙනාපු රුචි අරුචිකන් ටික තමයි මම මෙතෙක් කළා තමන් ගෙනනනේ පෞද්ගලිකත්වයක් කියලා එකක් මම ආවලා මට මෙහෙම තියෙන්න ඕනේ අර එහෙම තියෙන්න ඕනේ කියලා අපිට අඟ තියෙනවා ඒ අගයන් ආඩම්බරයන් පොදිය. ඔය පොදියෙම බිම තියන්න වෙනවා. හැබැයි ඒක වැර නෙවෙයි. ටිකෙන් ටිකෙන් ටිකෙන් එහෙම බිම තියෙනකොට තමයි අපට ඒ උපචාර මට්ටමේ තිබුණ සමාධිය විපස්සනා අර්පණාවකට කිට්ටු කරන්න පුළුවන් වෙන්නේ. ඒ විපස්සනා අර්පණාට කිට්ට වෙනකොට තියෙන සමාධිය විස්තර කරනවා ඒ විසුද්ධි මාර්ග අටුවාවේ ආරම්මනේ ඒකාකාරේන නිරන්තරම් පවත්තමානෝ පටිපක්ඛේන අනබිබූතෝ චිත්තං අප්පිතෝ විය නිචලං තපේති කියලා. දැන් මෙතනදී ඇත්තටම අරමුණ තියනවට නෙමෙයි නමුත් අරමුණ ගෙවම් කරලා ඇතු වෙච්ච තියෙන විවේකයේ දාන්නවා තමයි. ඒකේ නිරන්තරම් ඒකෙන් ඒකාකාරව නිරන්තරව කරගෙන යනකොට නිරන්තරව යනවයි කියලා කියන්නේ වෙන වෙන වැරද්දේදී කළ යුතු ප්‍රතිකර්මය දන්නවා. දැනගෙන නැවත එකලස සකස් කර ගන්න. ආන්නේ මේකල සකස් කරගෙන යනකොට දිගින් දිගටම දිගින් දිගටම නීවරණ බාධාවල් තොර වෙන්න පටන් ගන්නවා. එනේන නීවරණට අවශ්‍ය ප්‍රතිකර්මය කරනවා. එතකොට ප්‍රතිපක්ෂයෙන් අනවිභූත ප්‍රතිපක්ෂ ධර්මයන්ගෙන් අභිභූත නොවුයේ අරමුණයි හිතයි සමාන වේගයකට වැටෙනවා. එහෙම නැත්නම් මේ වෙනකොට සාමාන්‍යයෙන් නම් කියන්නේ තර්ක මනස නම් කියන්නේ ආස්වාද ප්‍රසවාස ගෙවිලයි කියලා. බලාගෙන යන්න කියපු අරමුණ නැති වෙලා කියලා. නමුත් අරමුණ නැති වුණාට භවය පවතිනවා. හිත මේ ක්‍රියාවලියක චලනයක එතන සහැල්ලුවක එතන ආලෝකයක මොකාකාර දෙයක එල්ලීගෙන තියෙනවා. නිසා අරමුණේ වෙස්පරලියක් වුණාට රූප ධර්මයේම වෙස්පරලියක් වුණාට අපි 100%ක්ම රූප ධර්මයෙන් ඈත් වෙලා නෙමෙයි. තර්කහිත එහෙම කියන්න හැදුවට එහෙම එකක් නැහැ. හොඳට තමන්ට පේනවා බැලුව සමාට ආනපන උනත් පේනවා. එහෙම නැත්නම් ඒ වෙනුවට ආනපන නියෝජනය කරන කම්පන චංචල ගතියක් පේනවා. නැත්නම් ආලෝකයක් පේනවා. ඉතින් ඊයේත් ඔය ප්‍රශ්න ඔය කලින් උත් ප්‍රශ්නයක් ආවා. මේ වෙලාවේදී මේ පේන ඉතාම සියුම් කම්පන චංචල ගතිය වායෝ පොට්ටබ්බ ධාතුව නියෝජනය කරන එකක්ද එහෙම නැත්නම් මේ ජීවිතය අවශ්‍ය කරන මූලික තියෙන ශක්තිය වල රූප ධර්ම සියල්ලගේම ප්‍රාථමික අවස්ථාව වෙන ප්‍රාග් අවස්ථාව වෙන ශක්තිය නියෝජනය කරනවාද කියලා ප්‍රශ්නයක් මතු කරා. ඇත්තටම වායෝ පොට්ටබ්බ ධාතුව නිසා ඇති වෙන චංචලේ නම් කයේ මේ සූක්ෂම බවට එහෙම නැත්නම් කයි තියෙන ප්‍රසාද රූපයටයි වැටෙන්නේ. හිතට නෙවෙයි. ඒක ගෙවන් කරුවට පස්සේ හම්බෙන මේ සීලු ධාතු ගුණයන්ගේ මූල අවස්ථාව වෙන ඒ චලනය නැත්නම් ආලෝකය එහෙම නැත්නම් ඒ සහැල්ලු බව අරමුණු වෙන්නේ හිතටමයි. කිසියම් ඇහැ කන දිවනාසය කය කියන ඉදurangෙන් නෙවෙයි. ඇහැ කය නිවනාසේ කය කියන ඉදරන්ගෙන් අරමුණු වෙන තාකල් ලැබුව පට ව්‍යාපෝ තේජෝ වායෝ කියන හතර මහා භූත කොටස් වලට යනවා. නමුත් මේ හතර මහා භූත කොටස් හරියට රතුපත් රතු හැල් ටිකක් වතුර වතුර මුට්ටියකට දාලා කෙනෙකුට බෙන්නන්න පුළුවන් මේ හාල් මේ වතුර කියලා. නමුත් මේක හොඳට ලිපි පොඩු තියලා හැඳි ගන්නකොට හැඳි ගාවිලා යනවනේ. මේ වතුරයි මේවා හාලුවේ කියලා වෙන් කරගන්න බැරුව එතකොට මේකට වතුර කියන්න බෑ, හාල් කියන්න බෑ. ඒකට කැඳ කියලා කියන්නේ. අනිත් වගේ තමයි මේ හතර මහ භූතයන් හොඳට විනිවිද ගියාට පස්සේ මේ සියල්ලම කැඳ ගෑවෙනවා. හැඳි ගෑවිලා යනවා. හැඳි ගෑවුනට පස්සේ දැන් අරමුණු වෙන්නේ හිතට පමණයි. අන්නේ රූප ධර්ම නියෝජනය කරනයේ කම්පන චංචල වේගය නාම ධර්ම කම්පන චංචල වේගය හා සමාන වේගයකට එන්න පටන් ගන්නවා. ඉතින් මෙතෙන්ට වෙනකොට මමයා කියලා මේ මම මේ මම නොවේ කියන සීමාව කඩලා යනවා. මේ ආසත් ප්‍රසාසි කියන එක හොයාගන්න බැරුව යනවා. අනිත් එක භාවනා කරලා මෙනෙහි කරන්න දෙයක්වත් නැහැ. හැබැයි භාවනාවක් කෙරෙනවා. මේ වගේ වෙනස්කම් වගේක් වෙලා තමයි වීම හරහා තමයි මේ හිත අර අරමුණ දැන් අරමුණ කියලා කියන්නේ ආසස් ප්‍රසාද වායෝ ධාතුව වායු පොට්ටබ්බ ධාතුවම නෙවෙයි. නමුත් රූප ධර්ම නියෝජනය කරන තනකොත් එක ආද වීමක් ආලිංගණයකටපත් වෙනවා. ඒක වෙන්නේ නැහැ. ඔය ඉස්සල්ලාම විවේකී ආවට ඒක වෙන්නේ නැහැ. ඒ විවේකේ ලැබිලා බොහෝ වෙලා ඒ විවේකේ සිද්ධ වෙන්න අරින්න ඕනේ. ඒක තමයි භාවනා කරනවායි කියලා කියන්නේ බහුලීගත කරනවා කියන්නේ මෙතන කියන්නේ මනුබ්‍රූහය කියලා අනුබ්‍රූහණය කියලා කියන්නේ තනවා වඩනවායි කියන අදහස. ඒ ලැබිච්ච විවිධකේ එනකොටම ටිකක් කලබල ගතියක් තියෙනවා මේ සංසන්දනාත්මක. හොඳට ඒක සිද්ධි වෙන්න සිද්ධි වෙන්න සිද්ධි වෙන්න නිකන් මණ්ඩි මෙතනවා වාගේ. ඒක තැම්පත් වෙනකොට ඒ යෝගාවචරයට තේරුම් ගන්න පටන් ගන්නවා දැන් භාවනාව කරන්න දෙයක් නැහැ. හැල්මේ යන්න පටන් ගන්නවා. මෙතනදී තමයි ඔය ඊගාවට තියෙන නාම ධර්ම વિશે වේදනා සංඥා සංකාර විඥාන කියන නාම ධර්ම පිළිබඳව ස්වභාවිකව දොර ඇරිලා යෝගාවචරයට අදාළ චරිතාංගය අනුව එක්ක වේදනා එක්ක සංඥා එක්ක සංස්කාර කියන තුنين එකට බාධාවකින් තොරව ප්‍රවිෂ්ඨ වෙන්න පුළුවන් වෙන්නේ. ඒක කවදාහකවත් මේ වගේ ලැබිච්ච විවිකයක් තුළ අනිච්ච දුක්ඛං අනත්තං කියලා හෝ එතන මේක දෙතිස් කුණක භාවනා කරලා හෝ එහෙම නැත්නම් මේ 18 රස විපස්සනා කරලා හෝ දොර අරින්න යන්නේ නැහැ. දොර අරින්න ගියොත් අරින්නේ චේතනාවක් ඉස්සර කරගන්න. අමෝරාවෙන්. දොර ඇරෙන්න අරින එක තමයි කරන්න තියෙන්නේ. ඒක හරියට කියනවා නම් යෝගාවචරය භාවනාවට වාඩි වෙලා ආස්වාස් ප්‍රසවාසයේ එනකන් ඉන්නවා මිස පිම්බින්න යන්නේ ආස්වාස් ප්‍රසවාසයේ ගන්න යන්නේ හුස්ම ආයසෙන් ගන්න නැතුව වගේ මෙතෙන්වත් ගිහිල්ලා හොඳට ඕම විස්රාම වෙනකොට ඒ නා රූප ධර්ම වල හොඳටම සමතුලිත භාවයේ එකිනෙක ආද වීම එකිනෙක ආලිංගන වීම එකිනෙක ගැළතීම වෙනකොට මොකක් හරි නාම ධර්මයක් දිගේ දොර ඇරෙන්න පටන් ගන්නවා ඉතින් මේ අවස්ථාව වෙනකොටමත් තාම මේ කියන අපි කියනවා නම් සතර සතිපට්ඨානේ කායනුපස්සන ඉවර කරලා වේදනානුපස්සන චිත්තානුපස්සනාවට යන්න අපි එළඹිලා වාසය කරනවා. එහෙම නැත්නම් දුරටුට ඇවිල්ලා තියෙනවා. අන්න එතෙන්ට ඇවිල්ලා ඉන්න මේ අවස්ථාව වෙනකොට යෝගාවචරයට සාධාරණව මේ උපේක්ෂාව කියන එක වැටහිලා තියෙන්න වෙනවා. මේක කඩාගෙන ගිහිල්ලා කරන්න දෙයක් නැහැ. වෙන දේ හරහා තමයි යන්න වෙන්නේ. පැමිණි දුක් පැනිරහයි කියන ක්‍රමේ තමයි යන්න වෙන්නේ. අපිට බලන්න මේක දෙයක් නැහැ. ඇති හැටිය තමයි බලන්න වෙන්නේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලාවත් බලන්න ඕනේ. ඇති හැටිය බැලීමයි කරන්න තියෙන්නේ කියලා. එහෙම නැත්නම් මේ නිවනේ ලාවට ගඳ වදින්න පටන් ගන්නවා, සුවඳ වදින්න පටන් ගන්නවා. තම මෙතෙන් ඇවිල්ලා තියෙනවා කාය විවේක මේ වචී සංකාර කාය සංස්කාර සංසිඳුලා. ඒ සංසිඳුවේදී යම් ප්‍රමාණයකට පාවාදීමක් කරලා කැපකිරීමක් කරලා අපි මේ ගත්ත විවේකයේ හරහා එන්න නම් සෑහෙන උපේක්ෂාවක ඉන්න ඕනේ. අන්නේ උපේක්ෂාවේම සූක්ෂම වීමක් තමයි ඉදිරියට යන්නේ. ඒ නිසා මෙතන ඊටාම තීර්ණාත්මක නිසා මෙතෙන්ද ගිය කෙනාට කියනවා අපේ පසු කාලීන ආචාර්යින් වහන්සේලා චුල්ලසෝතාපන්නයි කිය. මෙයාට සෝවාන් බව දැන් ලාවට ඇවිල්ලා. තේරෙනවා දැන් කළ යුතු දේ. හැබැයි තාමත් 100%ක්ම නිවැරදි පාරෙම යයි කියලා විශ්වාස කරන්න බෑ. නමුත් මෙතෙන් ආපු කෙනාට වෙන කෙනෙකුගේ උපදේශයකින් තොරව යම් ප්‍රමාණයකට ගැටි ගහ ගන්න පුළුවන් ශක්තියක් ලැබෙනවා. අර ඊ අපි ප්‍රශ්න සාකච්ඡාවේදී කිරුවා වගේ යෝගාචර තේරෙනවා මේ දේ අපි කොච්චර තටමැව්වත් කොච්චර චේතනා පහල කරත් කොච්චර කැමැති වුණත් මේක හේතුඵල ධර්මයක් මෙතන වැඩ කරන්නේ. අපිට කරන්න තියෙන එකම අනුග්‍රහය තමයි ඒ හේතුඵල ධර්මයට අවුල් පාසක් දාන්න නැතුව නිසිනින්ද යන්න දෙන එක. ඒ නිසිනින්ද යනකොට යන්නෙම කාය විවේක චිත්ත විවේක උපදි විවේක කියන පාරේ තමයි. මම යා ඉන්නා තාක්කල්. එනතම මම අරයත් එක්ක මෙයත් එක්ක ගලපන මාන්නේ තියෙන තාක්කල්. එහෙම නැත්නම් තෘෂ්ණාව තියෙන තාකල් කරන්නේ අපි මේ අනාකූල ප්‍රවාහයට ආකූල කරගන්න එක තමයි. චේතනා මාර්ගයෙන්, ප්‍රාර්ථනා මාර්ගයෙන්, අදිෂ්ඨාන මාර්ගයෙන් নানা ප්‍රක්‍රම විදිහට මේක වඩා හොඳ දේ ගන්න හදනවා. වඩා හොඳ දේ වෙන්න හරිනවා මිසක්කා එහෙම ගන්න යන්නෙම මම ආයනේ හරහා තමයි. නැත්නම් මේ සක්කාය දිට්ඨිය හරහා තමයි. මාන්නේ හරහා තමයි. තෘෂ්ණාව හරහා තමයි. නැත්නම් දැන් මේ වෙනකොට ඒවා නැති වෙලා නැහැ. නමුත් යෝගාවචරයට තේරෙනවා මෙතනදී කළ යුත්ත මොකද්ද නොකළ යුත්ත මොකද්ද කියලා. එන්න ඒ දෘෂ්ටි හරියන එකත් පෙරදැක්මත් කියන තිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කියන මේ කාරණා තුන ඒ සංසාර ගමන ඉතාම වැදගත් සම්දිස්ථානය. ඒ කර්ණිමිත සූත්‍රය සඳහන් කර තිනවා දිඨින්ච අනුපගම්ම සීලවා දසනෙන් සම්පන්නෝ කාමේසු විනය්‍යගේ දන්නයි ජාතු ගබ්බදේයම් පුනරේති ඉති. මේ පුද්ගලයා කාමයේ සහ ගේ දෙහ කියන ආශාව තරම මේකේ තියෙන අසංහිරං අසංකුප්පං කියන එක එතන ෆයින් ටියුනින් එකක් තියෙන. එහෙම නැත්නම් සූක්ෂම සුසර කිරීමක් කරන්න වෙනවා. ඒ සුසර කිරීම කරන මිනිහ ආයෙනම් අවු ගැබකට වැද ගන්න ඇයි කියලා. හැබැයි තාම මේ මම මේ කියන தත්ත්වයට එනකොට යා මාර්ගඵලයක් ලැබලා හෝ රහත් වෙලා නැහැ. නමුත් මෙතනදී ඇති කරන මේ තමන්ගේ රුචි අරුචිකම් වල ඇති මේ වෙනස එහෙම නැත්නම් මේ තමන් මෙතෙක් ගෙනාව මේ පෞරුෂත්වය හුදු හුලම් බබුලක් බවත් මායාවක් බවත් වෙන හේතුඵල ධර්මයන්ට ඉඩ දෙන එක තමයි සාසනයේ වශයෙන් උත් තමන් වශයෙන් කරන දේ වත්‍යාමදී ඒක මෙතෙන්ට එනකම් කරන්න බැරි බවත් මෙතෙන්ට එන කම්ම ඔලොමලයි සමහරු මෙතෙන්ට ඇවිල්ලත් ඔලොමල වෙනවා එතකොට කරන්න බෑ ඒ නිසා මෙතෙන් එනකොට ඒවා පාවා දීලා ඒ කියන්නේ තමන්ගේ රුචර්ජ් කම්පාවා දීලා පෞරුෂත්වයේ පාවා දීලා මේ ශ්‍රද්ධා බලයේ, විරිය බලයේ, සති බලයේ, සමාධි බලයේ, ප්‍රඥා බලයේ අදහගෙන යන්න ගත්තොත් නිකන් මේ මට මේ ළඟදී අහුවෙච්ච වචනේ තමයි ඒ ප්ලේන් එක ඕටෝ පයිලට් එකෙන් දාන වෙලාව. ඊට පස්සේ පයිලට් නැහැ. පයිලට් ඉන්නවා. පයිලට් හිටියට එයා බාර දෙනවා කම්පියුටර් එකට. බාර දීලා ඒක දිහා බලාගෙන ඉන්නවා. ඉතින් මාර්ගයේ පාර ගිහිල්ලා එනකොට අර යාලංක ප්ලේන් එක ආපු නිසා මං ගියා කොක්පිට් එකට. යනකොට හිටියේ ලංකාවේ කොල්ලෙක් මම කිව්වා මම මේ බණ කියනකොට දන්නේ නැති හටනයක් කියනවා මට මේ ඕටෝ පයිලට්ින් කියලා කියලා දෙන්නයි කියලා. හොඳ වෙලාවට ඌ භාවනා කරන්නේ නැති එකෙක් ඒක ලොකු සුදුසුකමක් වුණා. වයිෆ් භාවනා කරන කෙනෙක්. පයිලට්ගේ වයිෆ් භාවනා කරනවා. ඊට පස්සේ මම කිව්වා මෙහෙමයි මම ඊට පස්සේ අනේ කෝපියෙකුත් දීලා ආසනයකුත් දීලා මට කියලා දුන්නා මෙන්න මෙහෙමයි ස්වාමීන් වහන්සේ මේ කතාව කියලා. එයා කිව්වා මේ බරපින්නවා දැන් තියෙනවා ස්වාමීන් වහන්සේ කිලෝ 175000ක් මේ ප්ලේන් එක රණවේගයේ දීදී කිලෝ කිලෝ 2000 2 තිබුණා. දැන් අපි ගොඩක් දුර ඇවිල්ලා තියෙන. දැන් මෙච්චරක් ඇවිල්ලා තියෙනවා. ওই කිලෝ දක්ෂ දෙක අරගෙන මේ ප්ලේන් එක ඔය පැයට ඇතුන් 200 400 අතර වේගයට ගන්නකොට කවදාකවත්ම ඕටෝපයිලට් එක දාන්නේ නැහැ කිව්වා. ඒක තනිකර කැප්ටන් අතේ තියෙන්නේ. එයා ක්‍රූ එකටත් කතා කරලා අපි දැන් ගණ්ඩායි හදන්නේ ඔක්කොමලා ප්‍රතිතද කරගන්න. හරි ගසලා ඔක්කොමලා සහයෝගය දෙන්න ඕන කියලා එතෙන්ට එනකම්. එතෙන් එනකම් අපේ විවස්ථානුකූලව ඔටෝ පයිලට්ින් දාන්න බෑ. ඊට පස්සේ දැන් මේක රන්වේගේ කෙලවරට ගිහිලා ත්‍රස්ට් එක දීලා ගැම්ම දීලා ආංගිරි ගාගෙන ගන්නවනේ ඝණයක තිබිච්ච සමතුලිතතාවයේ තරලයකට වාතයට අරගත්තට පස්සේ ටික වේලාවක් යනකම් ඒක පටල වෙන්න ඕනේ. ඒකට ඉඩ දෙන්න ඕනේ කම්පන චංචල ගන්න. ඒ නිසා වාතයේ එයාබෝන් කරලා නැත්නම් වාතයට ඇවිල්ලා මීටර් 100ක් යනකම් කොහොමඩක්වත් එයා පයිලට් මේ ඔටෝ පයිලට්ින් දාන්න බෑ කිව්වා. මැෂින් එකම ගන්නයි කිව්වා. ඊට පස්සේ තමයි කැප්ටන්ට අවශ්‍ය නම් ඔටෝ පයිලට්ින් දාන්න පුළුවන්. නොදා ඉන්න පුළුවන්. ඕනනම් මේ අරගෙන යන්නත් පුළුවන්. ඊට පස්සේ තමයි යාගේ බෙල් සයින් අයින් කරලා දැන් ඕන කෙනෙකුට ඕන දෙයක් කරගන්න පුළුවන් තත්වයකට යන්නේ. ඉතින් ඒක තමයි ඇත්තටම ගුවන් ගමනේ තියෙන අනතුරුදායකම අවස්ථාව. ඒ වගේ තමයි අර ආනාපානේ ආස්වාද ප්‍රසවාසය කියන්නේ පොළවේ දුවන වෙලාව. ඉතින් ගිහිලා ගිහිලා අර වේගෙ කැවෙන්න කැවෙන්න කැවෙන්න මේක වාතයට ඔසවෙන්න හදනකොට අර කිලෝ ලක්ෂ දෙකම වාතයට ඉස්සෙනවා. ඉස්සෙනකොට මගියට පවා තේරෙනවනේ පොළවේ දඩ දඩ දඩ දඩ ගන්න ගතිය නැති වෙනවා. වැඩි වැඩි වැඩි වැඩි ගිහිල්ලා ඊට පස්සේ වාතයේ ගමන් කරලත් මීටර් 100ක් විතර යනකම් ඒ යෝගාවචරය තාම මේ මේ අලුත් සමතුලිතතාවයට පුරුදු කිරීමක් කරනවා. පුරුදු කෙරුවට පස්සේ තමයි ඕන ඔටෝපයිලට්ින් දාන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ යා කිව්වා ඒ හැම වෙලාවෙදීම පටන් ගත්ත එයාපෝට් එකේ ඉඳලා ඔරියන්ටේෂන් එක ගන්නවා. ඒ වගේම GST එකෙන් සැටලයිට් තුනකින් ඔරියන්ටේෂන් එක දෙනවා. ඒ වගේම මේ පොතේ ගණන් කරලත් දැන් අපි ඉන්නේ හවල් තැන කියලා කියන්න පුළුවන්. වගේ හතර පැත්තකින් නිතරම පටන් ගත තැනත් ඉවර වෙන තැනත් අතර ඔරියන්ටේෂන් එක බල බල යනවායි කියලා. ඉතින් හැම එකම කර කර පෙන්නවා. මෙන්න මෙහෙමයි මෙහෙමයි වෙන්නේ. ඊට පස්සේ කම්පියුටර් හතරකින් එකක දෙන තොරතුරක් අනිත් එකෙන් චෙක් කරනවා. ඒක අනිත් එකෙන් හතරකට පස්සේ තමයි මේ යන්ත්‍රවලට පණිවිඩ යන්නේ. ඒ ටික තමයි සාමාන්‍ය පයිලට් වැඩ කරනකොට කරන්නේ. අර කම්පියුටර් දැම්මම පස්සේ තොරතුරු හතරකින් පෙරලා තමයි යන්නේ. ඒ වගේ මේ අපි මමෙක් නැත්නම් පයිලට් ඉඳගෙන ඒ වගේම ඔය මාන්නේ තමයි ඔරියන්ටේෂන් එක කියන්නේ. මනිනව අතින්ලා මෙතෙන් කියලා තියෙන කෙනා මාන්නේ. ඒකට තණ්හාව කියන මේ තුනෙන් තමයි මෙතෙන් දෙනකන් අපි ඇත්තට මෙහි ඇවිල්ලා භාවනා කරලා අරමුණ කීකරු කරගෙන යන ගමන යන්නේ. ඊට පස්සේ මෙච්චර මේ ගෙන ආපු මේ මම ආයනේ පැත්තක දානවායි කියලා කියන්නේ අර මාන්නකාරකම මනින ගතිය පැත්තකට දානවායි කියලා කියන්නේ. ඒක පැත්තකින් ආසාව පැත්තකට දානවා කියලා කියන්නේ ඒක මේ ඔසිමත්ෙන්ට එන්නේ ඉතලා කොහොමඩක් කරලත් බෑ කරන්නත් බෑ තේරුමකුත් නෑ. නමුත් මෙතෙන් ආවට පස්සෙත් කරන්න බෑයි කියලා කියන්නේ එහෙනම් ඉතින් අපි අර සංසාරයට තියෙන තද බැඳීම නිසා. නමුත් මෙතනදී සෙල්ලක්කාර විදියට යෝගාවචරයට ධර්මය අදාගෙන එහෙම නැත්නම් බුදුන් අදහන සංඝයා අදහන සීලය අදාගෙන කැපකිරීමක් කරන්න පුළුවන් තත්ත්වයක් එනවා. මෙතනදී තමයි ඔය රූප ධර්ම වල තිබුණ සමතුලිත භාවය නාම ධර්ම වලට යන්න යෝගාවචරයා ඉඩ දෙන්නේ. ඊට දීමත් රුචර්ජකම් පාවා දීමත් පෞරුෂත්වය තමන්ගේ තිබුණ මා මේ මම අහවලයි කියලා හිතාන හිටපු දේවල් පැත්තක තැබීමත් මම හිතනවා ලෝකේ තියෙන වැද්දගත්ම වූත් ශ්‍රේෂ්ඨම වූත් දානේ කියලා. ඉතින් මෙතනත් බැරි නම් මේ මට්ටමේදී ඇඟිලි ගහන්න ගියොත් ඉතින් අර භාවනාවේදී අපහසුතාවලටපත් වෙනවා. එහෙම නැත්නම් භාවනා නිසින්ින්ද වැඩින්නේ නැහැ. ඉතින් මෙතනදී මට වැටහින තාලෙට නම් මේ එකලස එන කම්ම කායනුපස්සනාව තමයි අපට පදනම සලසන්නේ. ඒ කියන්නේ නැවත සලකා බලන්න පුළුවන්, අතගාලා බලන්න පුළුවන් මේ රූප ධර්ම, කය අරමුණු කරන ගිලා ඒක දැක දැක දන දන මේ විදිහට ගෙවම් කරන්න ඕනේ. ගෙවම් කිරීමෙන් තමයි ගැම්ම ගන්නේ. මේ ගාවට එන ඒ නාම ධර්ම පිළිබඳව කටයුතු කිරීමේ හැකියාව. ඉතින් මේ මේක සාමාන්‍යයෙන් මම මේ කරපු විස්තරය අදාළ වෙන්නේ පරියංකේ තමයි. නමුත් මේ වැඩේ මේ පරියංකේදී අපි ගිහිල්ලා අරමුණ තිබුණා හෝ වේවා, ගෙවන් කෙරුවා හෝ වේවා ධර්මයට ඉඩ තියලා එහෙම නැත්නම් හේතුඵල ධර්මයට ඉඩ තියලා මේ ගමන යනවා කියන එක මේට වැඩිය වෙනස් වාතාවරණයක සිදු කිරීලක් තමයි සක්මනේදී කරන්නේ. සක්මනේදී ඇත් දෙක ඇරලා. එතකොට විචල්්‍ය සාධක සමහරක් වහලා නැහැ දැන්. කනේ සද්දත් ඇහෙනවා. ඒකම කය තැම්පත් කරලා කරන වැඩක් නෙමෙයි චේතනාපූර්වක වම උස්සන්න ඕනේ දකුණු උස්සන්න ඕනේ. ඒ කරන ගමන් ඒ පොළවේ කෙටෙන ගැටෙන තත්ත්වේ බලාගෙන ඒ තුල යනකොටත් මේ පර්යංකේ හා සමාන සරල සමානව සමාන්තර ඒකාකාර නෙවෙයි මොකද්දෝ විදියකට අපි හේතුඵල ධර්මයන්ට ඉඩ දීගෙන සක්මන සකස් කරගන්න වෙනවා. ඒක හරියට අර පරිේශනාගාරයක් ඇතුලේ අපි දෙමුහුන් භෝගයක් පුරුදු කරලා ඒ අස්සනු ඊ타ත්ම සාර්ථක නම් අපි ඒක පරිේශන භූමියේ එලිමහනේ කරනවා ඒ ඒ පරිේශණයම ඒ භෝගයේම පරිේශනාගාරයේ ඇතුලේ ප්‍රශස්ත තත්ත්වල තිබිච්ච එක පරිශන භූමියේදී කරනවා. හැබැයි ඇති වෙන්න ශ්‍රමය දෙනවා, ඇති වෙන්න වතුර දෙනවා, ඇති වෙන්න පොහොර දෙනවා. සාමාන්‍ය හුලඟස්ස සාමාන්‍ය ආහුව යටතේ. එතකොට පරිශනාගාරයේ තරම්ම අස්වැන්න දෙන්නේ නැහැ. ඊට පස්සේ රටේ පවතින සාමාන්‍ය අසුන තත්ත්වයට වැඩි නම් තමයි අපි ඒක ගොවියෙකුට දීලා දක්ෂ ගොවියෙකුට දීලා බලන්නේ පරිේශනාගාරයේ ඇතිතරම් ශ්‍රමයේ දීලා ඇතිතරම් පොහොර දීලා ඇතරම් වතුර දීලා කරපු එක දක්ෂ ගොවියා කොච්චර ලස්සනට අඳිනවද කියලා. ඒක ඊට පස්සේ කල්පනා කරලා බලනවා සාමාන්‍ය ගොවියත් එක්ක ඒ වගේ සාමාන්‍ය අස්වැන්නේ 140කට වැඩි නම් තමයි අපි ඔය අපි කෘෂිකර්මය කරනකොට අලුත් භෝගයක් රට අඳුල්ලා දෙන්නේ. එතකොට yield gaps කියලා තුනක් දෙකක් හඳුල්ලා දෙනවා. පරිශනාකාරයෙන් ඉඳලා පරිශන භූමියට යනකොට අස්වැන්නේ වටිමක් වෙනවා. ඊගාට පරිශනාකාර භූමියේ ඉඳලා දක්ෂ ගොවියර යනකොට එතන තස්සන වැටිලක් වෙනවා. ඒ වගේ තමයි යෝගාවචරයගෙත් භාවනා කරන පර්යංකේදී ඉන්නකොට හම්බ වෙන සතිය පරිශනාකාරී ප්‍රසස්ත තත්ත්වයක් කරදී හම්බ වෙන සතිය. ඕක ශේෂ්ඨ මට්ටමේ කරන එක තමයි සක්මනේදී කරන්නේ. එතකොට සතිය සමාධිය ටිකක් අඩුයි. හැබැයි අර වහලා තිබුණ හිල් වලින් දෙකක් ඇරලා දැන්. ඇස් දෙක ඇරලා කන් දෙක ඇරලා ඒ දිෙදිත් ඒ ආරේ පවත්න්න පුළුවන් නම් ඒක යෝගාචර ලොකු හයියක් වෙනවා. අරකම ශේෂ්ඨ මට්ටමේ ඊට වඩා මේකේ ඔප්නංග ලැබෙන්නන්න පුළුවන් තැන තමයි ඒ යෝගාචරය මෙහෙම ටික වෙලාවක් සක්මනේ සතියෙන් කටයුතු කරනකොට කෙලවරට ගිහිල්ලා කෙලවරදී හැරෙනකොට අනිවාර්යයෙන්ම අර කය ප්‍රසාදයේ තිබුණ වම දකුණ බල බලා ගියේ හිත රූප බලන්න පෙළඹෙනවා. සද්ද අහන්න පෙළඹෙනවා. මොකද අර හැල්ම කැඩෙනවා. ඉතින් මේක සාමාන්‍යයෙන් ආධුනිකයා දකින්නේ මෙම හැරෙන්නේ නැතුව යන්න තියෙනවා නම් හොඳයි කියලා වගේ. නෑ මේ හැරෙන එක අභ්‍යාසයක්. ඒ නිසා දන්න දන්න දක්ෂ යෝගාවචරය කරන්නේ එතෙන්ට කිට්ටු කරනකොට දැනගන්නවා දැන් මට හිත මගේ හිත එහෙම නැත්නම් මේ කාය විඥානයේ වශයෙන් තිබුණ හිත දැන් චක්කු විඥානයේ බවට පත් වෙන්න ඉඩ තියෙනවා. සෝත විඥානයේ බවට පත් වෙන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් කයි අනිත්යෙන් වලට යන්න ඉඩ තියෙනවා. ඒ නිසා මම මෙතනදී ඊටාත්ම සූදානමින් එහෙම නැත්නම් ලෑස්ති වෙලා ගියොත් පයේ තිබුණ පොළොවේ පය වදිනකොට තිබුණ දැනීම වෙනුවට රූපයක් දකින්න අවස්ථාවට හිත පණින හැටි, සද්දයක් අහන තැනට හිත පණින හැටි ලෑස්ති වෙලා යන්න පුළුවන් නම් ලෑස්තිලා ගිහිල්ලත් ඒ අපි හිතමු වැරද්දකින් හරි රූප බලන තැනට ගියයි කියලා. කයේ තමයි තියාගෙන යන්න අදිස්ථාන කරලා ගිය ගියා. යනකොටම ලෑස්ති වෙලා ගිය කෙනෙකුට නම් ඒ කාය ප්‍රසාදයේ තිබුණ හිත නැත්තම් කාය විඥාණය චක්ක විඥාණය බවට පත්වෙන එක එකවරක වෙන්නේ නැති බව අල්ලන්න පුළුවන් වෙනවා. දෙක ඒ සඳහා තමන්ගේ චේතනාත්මක සම්බන්ධතාවයක් නැතුව සිද්ධ වෙන්නේ නැහැ. චේතනාව අවශ්‍ය වෙනවා. ඒ නිසා හොඳට සැලකිල්ලෙන් ගියොත් මේක මේ රූප පෙනියන් කියලා යන එකක් නෙවෙයි. පෙනෙන්න ඉඩ තියෙන අවස්ථාවෙන් අතිරේක ලාභයක් ලබනවා. යනකොට තේරෙන පටන් අර ගන්නවා ඒ කයේ වමේ දකුණේ පැවතිච්ච හිත මෙතෙන් එනකන් ගියාට හිත ඒ වෙනකොට ඒක පිළිබඳව නීරස වෙලා ඉන්නේ. ඒ නිසා ඊ ගාවට එන අරමුණට මොකක් තෙල්ලක්කාර කෑදරකමක් දක්වනවා. රූප බලන එක හොඳයි යාට. සද්ධාහන එක හොඳයි. මොකද මේ පය හොඳයි තමයි, ධක්මන තමයි, සතිය තමයි, සමාධිය තමයි. නමුත් හිත කියන්නේ නැහැදිච්ච නොදහමන දහවතුරා පට්ටපඳුරු එකක්. ඒක කරන්නේ අතෙන්ට ගිය ගමන් අවස්ථාවන රූප බලනවා, සද්ධාහනවා. ඒක යෝගාවචරය ලෑස්ති වෙලා යනවනම් මේ පයේ තිබුණ හිත රූප බලන තැනට යනකොට එක තැනක් අල්ලන්න පුළුවන් වෙයි. හොඳට සලකිල්ලෙන් හිටියොත් දැන් මේ පයේ හිත කාය ප්‍රසාදේ තියෙන හිත වෙනුවට ඇහැ පැත්තට හිත යන්න හදනවා. මේකට අපි සිංහලෙන් කියනවා සුද්ධ දැක්ක දැන්. මේ ගෑනියද පිරිමේද දන්නේ නැහැ. එන කෙනෙක්ද යන කෙනෙක්ද දන්නේ නැහැ. සුද්ධ දැක්කා. ඒතකොට හොඳ සත්‍යමත් වුණොත් ආපහු ඕනේ නම් දැන් ඇහැට යන්න හදන්නේ ඕනනම් පයේ නැවත තියන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ සුද දැකපු එක ස්ත්‍රියවද්ද පුරුෂයෙක්ද එන එකක්ද යන එකක්ද අනතුරක්ද සුභාසින්දද කියලා බැලීමේ චේතනාව ආවනම් අනිවාර්යයෙන්ම පයේ පැත්ත පාවා දීලා හිතේ හිත පිහිටනවා. ඒකත් සාමාන්‍යයෙන් අභිධර්මයේ සහ අටුවාවේ වෙන්නවා චිත්තක්ෂණ හතරක්වත් ගමන් කරලා තමයි තීන්දුවක් ගන්නෙ කයේ පැත්ත මං අමතක කරලා මං හිත රූප බලන පැත්තට යනවා කියලා මෙන්න මේ වෙලාවේදී එක එක චිත්තක්ෂණයක චේතනාවක් එනවා මට කයේ ඉනවට වැඩිය විචිත්‍රත්වයක් විවිධාංගීකරණයක් ඇහි හම්බෙන නිසා පයින් ගතිය අන්න එතනදී අල්ලා ගන්න පුළුවන් වුණොත් මේ බද්දේකරත්ත සූත්‍රයේදී ඒ මහා කොට්ටිස ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා අතීතයේ සහ අනාගතයේ හිත පනිනකොට රූපේ නිසා පනිනවා ඇහත් එකතු කරගෙන. කන නිසා පනිනවා සද්ද නිසා. ගන්ධ නිසා පනිනවා ගන්ධාසය නිසා. රස නිසා පනිනවා දිව නිසා. මේ වෙනස්කම් පිළිබඳව එකම සියලු විචල්්‍ය සාධක සීමා කරලා පරිශන තත්ත්වයක් කරතිදී වදාග වඩාගත්ත මේ හිත අරූප බලමින් සද්ධාහමින් නැත්නම් රූප අභියෝග සද්ධාභියෝග තියෙද්දි කරන හැටි දකින්නවා කියන එක යෝගාවචරයට එක කරදරයක් හිරියරයක් වුණාට අර සතියෙම විවිධාංගීකරණ වීමක් තමයි වෙන්නේ. නිසා යම් දවසක යෝගාවචරයට පුළුවන් වුණොත් මම දැන් කෙලවරට යන්නේ මෙතනදී රූප බලන්නට යයි සද්ද ඇහෙන්න වෙයි. නමුත් පුළුවන් ද මට ආපහු හැරිලත් අර ගෙනිච්ච සතිය තියාගන්න කියලා මේකෙන් තමයි ඇත්තටම යෝගාවචරයට ඉදිනදා වැඩවලදී মাල්ටි ටාස්කින් කරනකොට සතිය පිහිටීමට අවශ්‍ය කරන මූලික පුහුණුව ලබන්න. ඉතින් ඒක නිසා සක්මන් විනාඩි 35ක් විතර ගියාට පස්සේ මේ අවස්ථාව යෝගාවචරයට හම්බ වෙනවා. එතෙන් දෙනකන් හැම වෙලාවෙම වගේ කැඩෙනවා. නමුත් මේ වෙලාවේදී වරක් දෙකක් පුළුවන් වෙයි. යනකොට ගෙනිච්ච සතිය එහෙමම හරවගෙන එන්න. ඒක සාමාන්‍යයෙන් මේ නිදර්ශනයක් වශයෙන් කියන්නේ ඔය මේ වාහනයක පාරේ යන මිනිසයා අපි කියව මේ වචනෙන් කියනවා නම් ෆ්‍රී වේ කියන එක නා එක්සිට් එක ගන්න හදනවා නම් ඒ අනිවාර්යයෙන්ම ඉස්සරහින් පස්සෙන් යන වාහන වලට සිග්නල් කරන්න වෙනවා. ඒ වගේම මාර්ග නීති අනුගමනය කරන්න ඕන නැත්නම් එතන අනතුරුදායකයි. එකක් දැන් ලංකාව වගේ එක නම් දැන් මෙහෙන එක්සිට් එක එක්සිට් විතරයි තියෙන්නේ. ඒකෙන් ඇතුළට එන එකක් නැහැ. එහෙම නැත්නම් සාමාන්‍යව ලංකාවේ කියන ඒ පාරේ මෙහෙට එන වාහනක් තියෙනවා. මෙහෙන් ඇතුළට තමන් යන ඉස්සරහින් පස්සට යන වාහනක් තියෙනවා. තමන්ට මේ පාරට සිග්නල් කරන්න ඕනේ නම් එතන වාහනේ ටික වේගය අඩු කරලා සිග්නල් දාන්න එපා. මේවට කියනවා සංදිස්ථාන කියලා. ਸਰුවචනාංශයේ මේ ධක්මනේදී මේකට කියන්නේ ඉරියාපත සංදි කියලා. දිගට යන ඉරියාපතේ හැරෙනකොට සංදියක් වෙන නිසා හැම ඉරියාපත සංදියකම සතිය කැඩෙන්න තියෙන ඉඩ වැඩි. වාහන ඇක්සිඩන්ට් වෙන්න තියෙන ඉඩ වැඩි. එතනදී අපිට අර සාමාන්‍ය සති වේගය නඩත්තු කරන්න බෑ. ලෑස්ති වෙලා යන්න ඕනේ. ලෑස්ති වෙලා ගියොත් ගිහිලා දවසක සාර්ථක වුණොත් එතකොට තේරෙන්න පටන් ගන්නවා අපි දැනගෙන නම් වෙන්නේ හිටියාපත සංදිය අඩුම සති හානියකින් අඩුම සමාධි හානියකින් මේක කරගන්නකොට ඉස්තර තරම් හිත විවේකේ පාවා දෙන්නේ විස්රාමේ පාවා දෙන්නේ හුදේකලාව පාවා දෙන්නේ නැතුව හැරෙන්න පුළුවන් වෙනවා ඒ විස්රාමේ සෑහෙන අරසා කරන හුදේකලාව සෑහෙන අරසා කරගෙන ඒ වගේම ඒ සංහිඳියාව පවත්වාගෙන ඊට පස්සේ ඒකම දිගට ගෑමක් තමයි එදිනදා වැඩ කරනකොට කාලයට සීමා වෙච්ච බොහෝ සෙනඟක් එක්ක වැඩ කරනකොටත් Tamange වැඩේ ප්‍රමුඛතාවයේ දීලා කටයුතු කරගෙන යනවා කවුරු කොයි පැත්තෙන් ඇවිල්ලා එහෙම කරදර කරත් වෙනදට තරම් අවුල් පාසයකට යන්නේ නැතුව අරස කරගැනීමේ ශක්තියක් ලැබෙනවා. ඇත්තටම කියනවා නම් මේ බද්දේ කරත්තේ නැත්තම් මේ උත්තරීතර හුදකලාවේ රඟ හරියටම දැක්කනේ පරියන්කේදී නෙවෙයි. එදින්දා ජීවිතේ තමයි. අපි ලොකු සාංශ ඉන්න කාලේ කියපු වචනයක් මට මතක් වෙනවා. උන්වහන්සේ කියනවා යෝගාවචරය මොන වැඩක් කරත් ඒ හැම චිත්තක්ෂණයකම විස්්‍රාම වෙනවා කිය. ඒ නිසා වැඩි වුණාට පස්සේ වෙහෙසක් එන්නේ නැහැ. අය වෙනම විවේක ගන්න දෙයක් නැහැ. දැන් නම් අපි මේ සාමාන්‍ය ආණ්ඩුවේ රස්තාව නම් ඇත්තටම විස්්‍රාම ගත්තට පස්සේනේ වැඩ පටන් ගන්නේ. විශ්‍රාම ගන්නකම් පිස්සු ගෙලිනවා. 55න් පස්සේ තමයි බිස්නස් එකක් පටන් ගන්න ගියක් හරි හැම කරන්න පටන් ගන්න. ඒක නෙවෙයි මේ කතා කරන්නේ. ඒ ඒ විස්රාමේ නෙවෙයි. මෙතන විස්රාම කියන්නේ බද්ධිය කරත්තේ. එහෙම නැත්නම් උත්තරීතර හුදකලාව. එහෙම නැත්නම් විවේකේ. ඒ විවේකේ කඩා ගන්න නැතුව දන්නවනම් දී යටින් ඉඳලා ගෙනියන්න පුළුවන්. ඒක තමයි යෝගාවචරයට කියන්නේ සාමාන්‍ය වචනේ විසම ලෝකේ සමහිත පවත්තනවායි කියන්නේ. ලෝකයේ විසම්භාවය නැතර කිරීම නෙවෙයි මේ සදාචාරවාදියා ගන්න ප්‍රයත්න නෙවෙයි. එහෙනම් රට පුරාම හංගෙලන්න ගන්න ප්‍රයත්නයක් නෙවෙයි මේ කරන්නේ. තමන්ගේ වැඩේ කරගන්න පුළුවන් නම් ඒ පරිසරයට මම හිතනවා අපි විශ්‍රාමයේ පිළිඳ විවේක පිළිඳ පණිඩියකුත් දෙනවා. තමනුත් නිකලස් කපය කෙලස ගන්න නැතුව අරස කරන්න පුළුවන් වෙනවා. එතකොට භාවනාව පටන් ගන්නකොට මේ කතාව පටන් ගන්නකොට අපි පරියන්කෙන් පටන් ගත්තට ඒක පරිශනාකාරයක් ඇතුළේ කරන පරිශනක ලැබිච්ච උසස් ප්‍රතිඵලයක් විතරයි. ඒක පරිශනාකාරයේ ශේෂ්ඨ මට්ටමේ සහ රටේ ශේෂ්ඨ මට්ටමට ගියාට පස්සේ තමයි ජාතියට ඒක ප්‍රයෝජනක් වෙන්නේ. එතන යෝගාවචරයට මුලින් මුලින් ඒ ශබ්ද වේදනා හිතවිලි කහින දේවල් බාධා වුණාට හැමදාම මේ தත්ත්වය අර්ථදී ම සතිය පිටවන්න පුළුවන් නම් අර කවදාකවත් ශේෂ්ඨ මට්ටමට යන්න වෙන්නේ නැහැ. එහෙම නැත්නම් අපි කියන වෛද්‍ය ශාස්ත්‍රයේ හැටියට ඉන්ටෙන්සිව් කැනෙට් එකේ යම් යම් ප්‍රමාණයකට යෝගාවචරය මේ ලෙඩාට කටයුතු කරගෙන යන්න පුළුවන් නම් ඒ හැමදාම ඉන්ටෙන්සිව් කැනෙට් එක තියලා බෑ. සාමාන්‍ය වාට්ටුවට දාලා ඒ தත්වයට ටික කාලයක් ඊට පස්සේ ගෙදර ඉන්නවා. එතකොට තමයි අර සුවේ යන්නේ. ඒ නිසා මෙහෙම කියලා ඒ කියන්නේ මෙහෙම අපි හැම කෙනාටම මේ විෂම තත්ත්වයට තෙදී උනත් භාවනා කිරීම යුතුයි කියලා උවමනාවෙන් කහින්න එපා. මම මේ අනික් කටින් අරමුණු දෙන්න හදන නිසා මට විශේෂ පින සිද්ධ වෙයි කියලා. එහෙම නෙමෙයි මම මේ කියන්නේ කැසේන එක පවක් නොකරන ලෙඩක් එන්නේ. ඒ වුණාට අනික් කෙනා ඒක බාධාවක් කරගන්න නරකයි. බාධා කරගත්තොත් යන්න බෑ අපිට. ඒ වගේම වෙන අමලි කරදර කියලා කියන්නේ කර්මයකට වෙන දෙයක් තමයි. එහෙම නැත්නම් නරක වෙලාවක් තමයි. නමුත් ඒකෙදි නොසැලෙන මනසක් උත්තරීතර හුදකලාවක් ගන්න නම් අර කාය විවේක චිත්ත විවේක උපදි විවේක පැත්තට යන ක්‍රමයෙන් දියුණු වෙන ක්‍රමයට ගියා නම් ඒ යෝගාවචරයට එන්න එන්න එන්න එන්න ගෙන්ද කම්පොලේ වුණත් එහෙම නැත්නම් සෙනග තියෙන තැනක වුණත් චෝදනා නොකර ඉන්න පුළුවන් ගතියක් එනවා. ඒ නිසා ඒ අර අර්පණ සමාධියට වගේ යන තැනදී එකලස දන ගන්නවා නම් කොහොමද මේ සංදිස්ථානයේදී සතිය කඩා ගන්න නැතුව ඉරියාපත සංදීදී අනතුරු කරගන්න නැතුව කටයුතු කරන හැටි දැන ගැනීම බුදුන්ගේ යුතුයකමකුත් නෙවෙයි ධර්මයේ යුතුයකමකුත් නෙවෙයි සංඝයා යුතුයකමකුත් නෙවෙයි අසල්වන්දේ යුතුයකම තමන්ගේ යුතුයකම කියලා දන්නවනම් ඒ යකාචරයට පුංචි ලකුණු දෙකක් ජීවිතයට එකතු වෙයි ඒ පුද්ගලයා කවදා චෝදනා කරන මිනිහෙක් වෙන්නේ නැහැ. මොකද චෝදනා කරන්න කියන්නෙම පරාදයි. ඒකට වැටිලා ඉවරයි. දෙක තමයි අනුන්ගේ වැරදි හොයන එකක් නෑ. මොකද අනුන් වැරද්ද කිරුව නැත්නම් අපිට මේක ටෙස්ට් කරගන්න වෙලාවක් එන්නේ නැහැ නේ. කවුරු කැස්සොත් තමයි දැනගන්න පුළුවන් ඉන්නේ කැස්සරත් කැඩෙන සමාධියක්ද තියෙන්නේ කියලා. ඒක නිසා මේ දෙක නැති වුණාට පස්සේ ඒ කියන්නේ චෝදනා සහ ආත්මට චෝදනා කරනවසෝ අනුන්ට චෝදනා කරන ගතිය නැත්තම් පුදුමාකාර ජයග්‍රහණ වගේ කියන්න පටන් ගන්නවා. ඒ ජයග්‍රහණ බොහෝ විට නිතරගෙන් දිනන දිනු. වෙන පක්ෂයක් යටපත් කරලා ගන්න එක නෙවෙයි. විරුද්ධ පක්ෂයක් නැතුව දින දිනුමක් එන්න පටන් ගන්නවා. මේ තමයි සරුවච්චන් හන්සේ අපිට දීලා තියෙන මේ නිවනේ තියෙන ඒ නෛර්යානික රසය. අහවලත් එක්ක නෑ අපි ළඟ ආත්මයක් වශයෙන් හතුරෙකුටවත් ආත්මයක් දෙන්නේ නෑ. කෙලස් විතරමයි යුවත් හේතුඵල ධර්ම. Taman කියන්නේ හේතුඵල ධර්ම. ඒ නිසා ජයග්‍රහණ වශයෙන් හම්බ වෙනවා. ජයග්‍රහණ කියලා කියන්නේ කුසලයේ අධි කුසලයක් වෙනවා. සීලයේ අධි සීලයක් වෙනවා. චිත්ත භාවනා අධිචිත්ත භාවනා කරනවා ප්‍රඥා භාවනා අධි ප්‍රඥා භාවනා බාඩපත් වෙනවා. හරි ජයග්‍රහණම. හැබැයි කවුරුත් එක්ක රණ්ඩු කරලා පැත්තක් යට බිම දාලා ගන්න ඒවා නෙවෙයි. අන්න එතකොට තමයි තේරෙන්නේ මේ සරුවචනාංශගේ මේ ගැන්වීමත් ලෝකයේ තියෙන මේ උරුට්ටුව. එක එක යටපත් කරලා තරඟ කරලා ගන්න ජයග්‍රහණයත් නිතරම ගෙන් ගන්න මේකෙත් අතට පුදුමාකාර වෙනසක් තියෙනවා. එතකොට යෝගාවචර තේරෙනවා මේ පාර වයසට එහෙම අහු වෙන එකක් නෙවෙයි. තැනකට සීමා වෙන එක්කුත් නෙවෙයි. යෝගාවචරය තුළ නැති එක්කුත් නෙවෙයි. යෝගාවචරයේ දෘෂ්ටිය තමයි හැදෙන්න ඕනේ. පෙර දැක්ම තමයි හැදෙන්න ඕනේ. දිට්ඨිං චනුපගම්ම සීලවා දස්සනේන සම්පන්න. මේක කොයි වෙලාවෙ වේද කියලා කියන්න බෑ. දැන් මම ක්‍රමිකව මම මේ විස්තර කරන්න ගියාට මෙන්න මෙතනදී විය යුතුයි කියලා තැනක් නැහැ. ওই වැඩේ තේරුම් ගන්නවා නම් බණ අහනකොට උනත් වෙන්න පුළුවන්. නැත්නම් ඒ බණ කල්පනා කරන උනත් වෙන්න පුළුවන්. ඒක ක්‍රියාවත් කරලා ඉවරලා සක්මනේ හැරෙන තැන තුනත් වෙන්න පුළුවන්. ඒ නිසා මේ වැඩේදී කිසිම කෙනෙක් ළඟ අධිකාරී ශක්තියක් නැහැ. මෙහාට වෙන්න ඕනේ මෙහාට වෙන්න ඕනේ නැහැ කියලා. එතකොට තමයි අර ධර්මයේ තියෙන නෛර්යානික රසය එන්න පටන් අරගන්නේ. ඒ නිසා ඒ ටික ඒ කියන ඒ ගැඹුර කායානුපස්සනාවේදීත් තියෙනවා. වේදනානුපස්සන චිත්තානුපස්සනට යනකොට මේට වඩා විචිත්‍ර මේක විස්තර කරන්න පුළුවන් බොහොම සියුම්. නමුත් කායනුපස්සන කොටසේදී උනත් තියෙන නිසා යම් යම් සූත්‍රවලදී සර්වඥාන්සේ පහන්සි පිළියරන් තියෙනවා. කායනුපස්සනාවෙන් පවා පළවෙනි මාර්ග ඥානය ලබන්න පුළුවන් කියලා. නිසා කොතනදීද විපස් චේතනානුපස්සන ධම්මානුපස්සන යන්නේ කියන ප්‍රශ්නයක් අපිට අවශ්‍ය නැහැ. මේ මූල ධර්මයේ දන්නවනම් න්‍යාය දන්නවනම් ඒක සකස් වෙනකොටම එතන වෙන්න ඕන වෙනස ඇති වෙනවා. ඒක නිසා පුදුමාකාර ශද්ධාවකින් ගෞරවයෙන් තමන් කරන මේ ආස්වාද ප්‍රසවාසය අනුහෝ සක්මන අනුහෝ ඉදින්ද වැඩ කටයුතු වල අනුව සතිය පවත්නකොට ඒ යෝගාවචර කොච්චර ගැඹුරකට යනවද කියන එක ළඟ ඉන්න කෙනෙකුට තේරෙන්නේ නැහැ යෝගාවචරට තේරෙන්නේ නැහැ ගුරුවරට තේරෙන්නේ නැහැ එනිසා අපි නිතරම ඒ අලුත් වෙන මනසකින් මෙහෙම වෙන්න පුළුවන් කියන මට්ටමකින් එහෙම වෙන්න බුලුවන් කෙනෙකුට අවශ්‍ය සුදුසුකම් ටික නැත්නම් තමන්ගේ අප කැපවීම 100%ක්ම කරලා තියෙනවා. එතකොට තමයි මේ පැත්තෙන් වෙන්න ඕන දේ වෙන්නේ. එතකොට අද ධර්ම දවසේ ධර්ම දේශනාවත් එවැනි අප කැපවීමක් සඳහා සද්ධා සද්ධා විරිය සත් සමාධි ප්‍රඥා වර්ධනයේ සඳහා ඒකාන්තයෙන් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවේ ධර්ම දේශනාව නැත කරනවා සියලු දෙනාටම සනසීම මුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මට විනාඩි 10ක විතර පමාවක් වුණා ඒකට සමා වෙන්න ඕනේ මේ වෙලාවේ පොඩි පටලවිල්ලක් වුණා. හොඳයි අපි පැයකුත් විනාඩි 20ක් අරගෙන තියෙනවා. ඇත්තම ධර්ම දේශනා සඳහන් පැයකුත් විනාඩි විනාඩි 25ක් කරන් තියෙනවා. විනාඩි 15ක් විතර අරන් තියෙනවා. අපි ඊයේ කෙරේ මෙතන හතර වෙනකන් මේ සක්මන සඳහා ගත කරලා සක්මන්ට එකතු වෙන්නේ පරියන්කට එකතු වෙන එකයි මම හිතනවා අපි 4යි කාලෙ විතර වෙනකම් වෙලා ගමු කියලාද 4යි කාලෙට එකතු වෙනවා හැබැයි ඉතින් ඔක්කොමලා එක වෙලාවට එනවයි කියලා සීමාවක් නැහැ කැමති කෙනෙකුට එල වාඩි වෙන්න පුළුවන් 4යි කාලෙ ඉඳලා 5යි කාලෙ වෙනකම් පරියන්කේ දාගමු සක්මන්ට පොඩ්ඩක් වෙලා ගන්න ඔය එතකොට අද දවසේ අපි 6ට කමඨාන් සුද්ධ කිරීල පටන් අර ගන්නවා. ඒක උඩ මම දැනට ලැබුම් අරගෙන තියෙන කුටිය කෙරෙන්නේ. ඒක විශේෂයෙන් කියන්නේ අපි ගිය පාර කිරුවේ මෙතන මේ කුසිය ගාව, කුචනේ ගාව. එතන තියෙන ඒකට අද 20 දිනක් විතර වගේ මම හිතුවා ලයිස්ට් ඉන්නවයි කියලා. හොඳයි. සියලු දෙනාටම තෙරුවන් සරණයි.